අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සාරණේ බ්‍රහස්පතින්ද පවත්තන ධර්ම දේශනාව සඳහා කාලය එළඹිච්ච අවස්ථාවක් අපට ඉතින් ඒ සඳහා සීලමු දෙනා නැත්නම් ධර්ම දේශනාව සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පිය ධම්ම අකෝ විදෝ භූතං භූතතෝ සං භූතං භූතතෝ මඤ්ඤති තී කරුකටීතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සත්‍යකට වතාවක් මේ වාගේ නිස්සාරණවනේ බ්‍රහස්පතින්දා මේ වේලාව වෙන් කරගෙන තියෙනවා ධර්මදේශනාවක් සඳහා අපි මේ ධර්මදේශනාව චාරිත්‍රාක් වගේ නිකන් දේශනා වලියක් විදිහට තමයි පවත්වන්නේ ඉතින් අපි මේ දේශනාවලියටම පොදු මාතෘකාවක් සර්වඥ දේශිත සූත්‍රයක් සූත්‍ර පිටකේ උපුටා ගන්නවා. ඉතින් මේ වකවානුවේ අපි ඉදිරියෙන් තියාර තියෙන්නේ සම්බදම්ම මූලපරියාය සූත්‍රයෙන් තමයි සාමාන්‍යයෙන් මූලපරියාය සූත්‍රය කියලා සඳහන් කරනවා. මේක මජ්ක්‍ධිම නිකාය කියන පොතේ ඉස්ලාම් වගේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් ඒක එක එකනාට එක එක විදිහේ ආකල්ප දනවනවා. නමුත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ධර්ම දේශනාවලට මාතෘකා කරගන්න නැති ස්වභාවයක් තියෙනවා කියන්නේ. කෙසේ නමුත් අපි භාවනා කරන පේශකට කරන කමඨහන් ධර්ම දේශනාවක් විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් අපිට ඒකේ බාධාවක් නැහැ. ඒක ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරන්න. ඉතින් එතකොට ඒ සාකච්ඡාවේ එහෙම නැත්නම් ඒ අපි කරන දේශනාවේ අඩංගු කරුණු සමහර විටක ප්‍රසිද්ධ ධර්ම දේශනා අහන අයට ඒක තේරුම් ගන්න අමාරු වෙයි නැත්නම් තේරුම් ගන්න අපහසුතාවයකටපත් වෙයි. ඉතින් ඒ ගැන අපි කනගාටු ප්‍රකාශ කරනවා. ආ වැඩි අදහස් ඇති කරගෙන පටලවා ගන්න එපා. උත්සාහ කරලා බලන්න මේ කියන එක හරියටම හරි කියන්නේ නෙමෙයි මම මේ හදන්නේ. භාවනා කරන පැත්තෙන් මේක බලන්න ගියාම ඒකට අපිට විශේෂ ප්‍රායෝගික අර්ථ වර්ගයක් තියෙනවා. අන්නේ අර්ථ ටික මතු කර ගන්න ඕනේ නිසා ගන්නවා මිසක් ප්‍රසිද්ධී කරන බුද්ධඝමට හෝ ධර්ම දේශනාවලට හෝ ඇදහිලිවට පහර ගන්න කරන වැඩක් නෙමෙයි. ඒක නිසා ඒක පේන්න තියෙන එක අටුවාව පවා බොහොම පැහැදිලිමකින් තමයි මේ සූත්‍රය විග්‍රහ කරන්නේ. ඒ මොකද මේ සූත්‍ර නිමාවේදී ඒ සූත්‍රය අහගෙන හිටපු ස්වාමීන් වහන්සේලා සතුටටපත් වෙලා නැහැ. සර්වඥාන්සේ වැඩ ඉන කාලේ. හැම සූත්‍රයක්ම රෙන්නේ භාෂිත සර්වඥාන්සේගේ භාෂිතයට අභිනන්දනය කරයි කියලා. මේකේ අභිනන්දනය කළා නැහැ. එදත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අටුවාචාන් වහන්සේලා ඒකට අර්ථකථන දෙන්න හදනවා. ඉතින් අපිත් අභිනන්දනය නොකරට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මධ්‍යම හිතකින් එක අහන්න බලමු. එතකොට මෙතන මේ බුදුරජාන් වහන්සේ මේ කතාවට පසුබිම වේදිකාව සකස් කරන්නේ ඉද බික්කවේ ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුවකට. ආමන්ත්‍රණය කරන්නේ සංසාර බය දන්න කෙනෙකුට. ආමන්ත්‍රණය කරන්නේ සංසාර බයෙන් කට ගැලවීමට කටයුතු කරන කෙනෙකුට. ඒ කරලා පෙන්නන චිත්‍රයේ ඉන්නේ පෘථග්ජනයි. ඉද බික්කවේ බික්කු පුතුජ්ජනෝ අසුතවතෝ පුතුජ්ජනෝ අසුවිරු ඥාන නැති පෘ탁ජනය. මේට පසු කාලීන අටුවාව පෙන්වන්නේ අන්ධ පෘ탁ජනයයි කියලා. එයා පොතක් අහලත් නැහැ, බණ අහලත් නැහැ, බුදුහමරු පහලෙච්ච බව දන්නෙත් නැහැ, ධර්මයකුත් නැහැ, සංඝයත් නැහැ, සීලෙත් නැහැ, මොකක්වත් නැහැ. අන්ධ පෘ탁ජනය කියලා කියනවා. සර්වචන්සේ පාවිච්චි කරන අසුතවතෝ පුතුජනෝ. ඒතර මේ අසුතවත් පුතුජනයා ආර්යයන් වහන්සේ කෙනෙක් දැකලා නැහැ, ආර්ය ධර්මයක් ආධාරලා දක්ෂ නැහැ, එහි විනේනෙවෙන්ට ශික්ෂාගාරක වෙන්න අවිනීතයි. සත්පුරුෂයන් ලෝකේ ඉන්න බවක් දන්නේ නැහැ. ඉන්න හරියක් ඉන්නේ ලෝකේ අසත්පුරුෂයෝ. ඉතින් ඒ නිසා එයත් අසත්පුරුෂයන් අතර ජය ගන්න උත්සාහ කරනවා. සත්පුරුෂාණන් අදස්සාවි. සත්පුරුෂාණන් අකෝවිදු. සත්පුරුෂාණන් අවිනීතු. සත්පුරුෂයන් ඉන්න බව දන්නෙත් නැහැ. ඒ සත්පුරුෂ ධර්මයේ දක්ෂකමක් ඇත්තෙත් නැහැ. මේක හැසිරෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. අන්න එහෙව් පුද්ගලයෙක් මේ සූත්‍රේ පටන් ගන්නෙ පටවින් පටවිතෝ ජානාති ආපෝ ආපතෝ තේජෝ වායෝ භූත කියන පහ අපි සාකච්ඡා කරා. එයා හාත්පසින් පටවි දන්නේ නැහැ නමුත් පටවි කියන එක දාන්නවා. එයා පටවි කියලා මේ පෘථිවියත් එක්ක තමයි හැප්පෙන්නේ. ඊට පස්සේ වායෝ ධාතුව කියලා මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් එක හැප්පෙනවා. එහෙම නැත්නම් මේ වාත තලයේ රත් වෙනවයි කියලා හැප්පෙනවා. තේජෝ කියලා දර ගිනිදර දර වලින් හට ගන්න ගින්දර, පිදුර වලින් හට ගන්න ගින්දර, ලයිට් එකකින් හට ගන්න ගින්දරත් එක්ක ගින්දරත් එක්ක හැප්පෙනවා. මේ විදිහට පාඨවි ආපෝ තේජෝ වායෝ වතුර කියලා කිව්වම ගංගා නන්නදී ජලයයි මුහුදේ ජලයයි අපේ ලිඳේ වතුරයි කිඩ්නි ට්‍රබල් හදන මේ අනුරාධ පොළොන්නරුව ලිංග වල වතුරයි වතුරත් එක්ක හැපෙන. නමුත් මේ සර්වචනාංශය සඳහන් කරන්නේ පටවිද තීර කියන්නේ තද ගතිය. මේ පොළොව තමයි නිදර්ශනයකට පෙන්වන්නේ. ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගතිය පිටු කරන ගතිය. නමුත් එයා ඒකට දකින්නේ වතුර. වායෝ දතිය කියලා කියන්නේ පුම්බන හකුලන දරණ ගතිය. නමුත් එයා දකින්නේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන්. එහෙම නැත්නම් තේජෝ ගතිය වශයෙන් මේක එක ගින්දර જાත් දක්න මේක උණුසුම සිසිලත දකින්න. ඒ මොකද හේතුව එයා එයා දන්න ප්‍රදේශයෙන් ඒක හඳුනා ගත්තට ඒකේ සාකල්යෙන් දන්නේ නැතිකම කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. ඉතින් ඊට පස්සේ අපි ගිය සුමානේ ගිය සුමාන නම් බැරි වුණා ඉතින් ඉස්සලා සුමානේ භූතෝ කියන වචනේ පටන් ගත්තා. ඒ භූත කියලා කියන්නේ යමක් ඇති බවට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දේවල් භූත වෙනවා. අභූත කියලා කියන්නේ ඒවා ඇත්තද නැත්තද කියලා අල්ලලා කියන්න බෑ. ගුප්තයි, ගූఢයි, গুপ্তයි. ඒ නිසා භූත තමයි මේ හතරට බෙදෙන්නේ හතරමා භූත වශයෙන් පට වියාපෝ තේජෝ වායෝ. හැබැයි අභූත කොටසකුත් තියෙනවා ලෝකේ. මේ අසුතවත් පුදුජනයට අභූතයක් දන්න යා මේ භෞතික සම්පත්‍ය දිගේ තමයි යන්නේ ඒ නිසා පට වියාපෝ තේජෝ වලට ඉඩන් අඩු කියාගෙන වතුර බෙදා ගන්න බැරුව ගින්දර බෙදා ගන්න බැරුව වාතය බෙදා ගන්න බැරුව රණ්ඩු කරනවා නමුත් භූත කොටස් එක භූත කොටස් සංසන්දනය කරන්න දන්නේ. ඒ නිසා භූතම් භූතතෝ පස්සති. ප්‍රකාශයටපත් වෙච්චි. එතන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙච්ච කොටස් අල්ලගෙන ඒකෙන්ම මුළු ලෝකෙම හදාගෙන භෞතික වාදයක් හදාගෙන ඉන්නවා. නමුත් අපි දේශනාදී මතක් කරගන්න උත්සාහ කරේ මේ පේන කොටස් සමස්තයෙන් 105ක්වත් නැහැ. සමස්තයේ 95කට වැඩිය තියෙන්නේ අල්ලන්න බැරි ඉන්ද්‍රංගෝචර නොවෙන්නා වූ කොටස් ඒක භූත පැත්තෙන් බලනකොට ශූන්‍යයි තුච්චයි රිත්යි පරතෝ අනත්තතෝ. ඒ පැත්ත දන්නේ අර පේන කොටස් ටික මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. මට විධායක බලයක් තියෙනවා. මං කින් දෙය අහන්න ඕනේ කියලා මේ කරන නාටකම තමයි ඒ භූත කතාවේ තියෙන්නේ. ඉතින් ඒක අපි භාවනා කරනකොට බැලුවොත් එහෙම හොඳට පේන භූත ධර්මයක්. පාට වියාපෝ තීජ මොන එකක් හරි අරගෙන දිගට භාවනා කරගෙන කරගෙන යනකොට මේ භූතත්වේ නැති වෙනකොට අපි හීන්දාඩි දාන. අපි කලබල වෙනවා. මම කරගෙන ගිය භාවනේ අරමුණ නැති වෙලා ගියා. දැන් එන සතියක් නැතුව ඇති, සමාධියක් නැතුව ඇති කියලා. මොකද එයා අහලා නැහැ, සත්පුරුෂයන් අසුරු කරලා නැහැ, සද්ධර්මයේ අහලා නැහැ. ආරියනාචර දැකන්නේ මේ සතියට භූත කොටසේ වගේම අභූත කොටසෙත් ඉන්න පුළුවන්. ඒකට අරමුණක් අවශ්‍ය කරන්නේ නැහැ. අරමුණක් අරගෙන ගෙවෙනකම් යනකොට යනව තැනකට ඒක බය වෙන්න දෙයක් නෙවෙයි ඒක සතිය දියුණුවක්. නමුත් ඒකට ඒ පුද්ගලයා යන්නේ නැහැ. මොකද හේතුව යාට අම්මලා තාත්තලා උගන්ලා තියෙන භූත ටික විතරයි. අභූත පැත්තක් ගැන කියන්නෙත් නැහැ, දන්නෙත් නැහැ ඒවා ගුඩ පැත්තට දාලා. ඉතින් ඒ විදිහට පට ව්‍යාපෝ තේජෝ වායෝ භූත කිව්වට පස්සේ දැන් අද ਸਰවඥයන් සඳහන් කරනවා දේවේ. මේ දෙයියෝ කියලා જાතියක් අර ඒවට අභූත කොටසේ අපි දන්නේ නැති ගුඩ පැත්තක්, গুপ্ত පැත්තක් පෙන්නනවා දෙයියෝ කියලා. ඉතින් ඒක ලංකාවට මේ වගේ 33 කෝටියක් දෙවි දේවතාවෝ ඉන්නවා. එතනින් ගියාම දේවවාදීන්ට එක දෙයියයි ඉන්නේ. ඒගොල්ලෝ බහුදේවවාදීන් මරනවා. මුගක් දෙවිවරු ඉන්නවා කියන කතාව බ්ලෙච්චයි. එක දෙයියයි ඉන්නේ. ඒ දෙයියෝ අදහනවා නම් ස්වර්ගයට යනවා. බහුදේවවාදීන් සදාකාලික අපායට යන්නේ. ඒක නිසා උන් මරලා හරි ඒක දේවවාදයට ගන්න ඕනේ කියලා පුදුමාකාර දේවවාදී ආගම් ඇති කරන් තියෙනවා. අද ලෝකේ වැඩියෙන්ම සෙනඟ මැරෙන්නේ ඒ දේවවාදී ආගමෙන් අනුන්ට අනුකම්පා කරන්න කියලා. මේ අදේවවාදී හෝ බහුදේවවාදීෙක් ඒක දේවවාදයට ගන්න ගියාම තියෙන තරණ තමයි සුද්ධ යුද්ධ කියලා කියන්නේ කුරුසි යුද්ධ කියලා කියන්නේ. එච්චර ම්ලේච්ඡ යුද්ධයක් ලෝකේ කොහොක්වත් තිබිලා නැහැ. ඒ මොකද මතවාදයක් නිසා තව කෙනෙක් මරනවා. ඉතින් එහෙව් තත්යකට අපිට රෝමයක් ඉන්දියාවත් දෙක ගන්න පුළුවන්. ඉන්දියාව බහුදේවවාදී. හැබැයි ඒත් එක්කම කර්මවාදී. විවාද දෙකක් තියෙනවා. රෝමය බහුදේවවාදී කර්මවාදී නෑ. ඒ මේ දෙක තමයි ඔය ਸਰවචනංශේ වැඩ ඉඳ පොඩ්ඩකට ඉස්සලා වගේ ඉඳලා මානව ඉතිහාසයේ තිබුණු ප්‍රධානම ශිෂ්ටාචාර දෙක. ඉතින් ඒගොල්ලෝ ගාව දැන්ට ගියත් ඒ රෝමේ පුදුමාකාර එක එක දිවිවරු මේ අපලෝදෙයෝ මේ නාසිසස් මේ ආර්යමයා කියලා දේවවර ගොඩාක් තියෙනවා. ඉන්දියාවට ගියත් එකම පවුලේ පස් දෙනෙක් ඉන්නවා පස් දෙනා දෙවිවරු පස් දෙනෙක් හදාන. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අතරමැදදී ওই මතුවෙච්ච දේවාගම් වලදී මේකේ තියෙන විකාරත්වය දැකලා ඒ නිසා අන්තිමට අර පටවි ධාතුවත් අදහන්න පටන් ගත්තා. කඳු. ආපෝ ධාතුවත් අදහන්න ගිනි දෙයියෝ. වායෝ ධාතුවත් අදහන්න පටන් අරගත්තා. දේවත්වයට ආරම්භ වතුරත් අඩහනවා. ඒ නිසා ගස් කල්ලා දාන්න පටන් ගත්තා. ඒක ඒකට අරක සීමාවක් නැතුව යනවනේ. එතකොට ඒ ප්‍රතිසංශෝධනවාදී එක්කෙනෙක් ඉදිරිපත් කළා එක දෙයියයි ඉන්නේ ඔය බහුදේවවාදී ම්ලේච්ඡයි එක දෙයියයි ඉන්නේ ඒ දෙයියෝ පිළිබඳව පුදුමාකාර ಗುಣ වර්ගයක් ඉදිරිපත් කරලා තිනවා ඒක Hindu කට්ටිය බ්‍රහ්මන්ට ආරූඪ කරනවා කතෝලික කට්ටිය ਸਰබලධාරී දිව්‍යඥාන්සයට ආරූඪ කරනවා අහුරමදාස් අහුර අසුරයට ආරූඪ කරනවා මුස්ලිම් කට්ටිය අල්ලාහ්ට ආරූඪ කරනවා ආරූඪ කරලා බහුදේවවාදයේ තියෙන ම්ලේච්ඡ ගතියත් ඒ කෙලවරක් නැ සංකර ගතියත් ඒක දේවවාදයක තියෙන ඒ සුවිශේෂත්වයක් පෙන්නකොට ඒ කොච්චර ගැඹුරින් කල්පනා කරලාද කරලා තියෙන කියලා හිතනවා අද අපි මේ තේරවාදී පිටපසුන් කරගෙන ඉන්නකොට බුදුසසුනේ ද්වේතාවේ සහ ද්වේතාවේ එපිට පෙන්නලා දෙනවා. ද්වේතාවේ තමයි සැප දුක, ලාභ පාඩු, යස සායස, කීර්ති ප්‍රශංසා සහ නිග්‍රහ ආදි වශයෙන් අෂ්ටෝක ධර්ම කියන ඕක ඉක්මවුවට පස්සේ දිවෙත් ද්වේතාවේ ඉක්මවනවා කියන එක තමයි අපි ඔය ගෝත්‍ර භූ ඥානයක් නැත්නම් මාර්ග ඥානයක් කියලා කියන්නේ. මේගොල්ලෝ මේ ද්වේතාවේ ඉක්මව தත්වෙට අද්වෛතය කියලා වචනයක් හොයාගෙන තිනවා. අද්වෛතේ විස්තර කරන්න ගියාම බෞද්ධයා පවා මේ බුද්ධ학ම් පොත්වල තියෙනට වැඩිය අද්වෛතයේ විස්තර අහගෙන ඉන්නකොට පුදුමාකාර ගෞරවයකට යනවා. ඒකෙන් තමයි ඔය මේ ඉන්දියාවේ ලස්සන තිබුණ බුද්ධ학ම ශීර්ෂියක්ම අනිපැතර ගියා. ශංකර විසින් අද්වෛතවාදී ඉදිරිපත් කළාට පස්සේ ආයේ බුද්ධ학ම් කාර්යෝ සේරම හිතුවා අද්වෛතයේ බුදුහාමුදුරුවෝ කියපේකට වැඩිය වැඩි කියලා. අදත් ලංකාවේ ඉන්න බොහෝ දාර්ශනිකයන්ට මේ බුදුජානකසේ දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාව අෂ්ටෝක ධර්මයේ කම්පණ වීම සහ අද්වෛතවාදී විස්තර කරගන්න බෑ. ඒකට හිතනවා මේ අද්වෛතය කියන එක බෞද්ධයන්ට තේරුම් ගන්න බැරි තරම් ගැඹුරින් මේ මධ්‍යම ප්‍රතිපදාව විස්තර වෙනවා කියලා. හරීම සිව්. මොන විදියෙන්වත් ඒක බේර ගන්න බැරි තරම් අද්වෛතය කියලා කියන්නේ දෙකක් නෑ. එකයි ਸਰබලධාරී, ਸਰවව්‍යාපී හැම තැනටම බලපාන දෙවි කෙනෙක් කියනවා. ඉතින් අද්වෛතවාදී විස්තර කරන කියන්නේ මේ බලය ඒ පෞරුෂත්වයක් පිරිමි ශක්තියක් ඒක තමයි සියල්ලේ මුල. ඒක එකයි තියෙන හොඳ වරක දෙයක් කියලා දෙයක් නැහැ ඒකට. ඒකට හරි වැරදි කියලා දෙයක් නැහැ. ඒකට සැප දුක් කියලා දෙයක් නැහැ. ඒකට ලාභ සහ පාඩු කියලා දෙයක් නැහැ. යසස සහ ආයස කියලා දෙයක් නැහැ. එකයි. ਸਰව්‍යාපී හැමතැනම ඉන්නවා. ਸਰව බලධාරී සියලු ද බලය තියෙනවා. සියලු දේ මුල. ඒ නිසා ඒක තමයි අද්වෛතය කියලා කිව්වට පස්සේ උඟ දෙනකොට අනිදස්සන විඥානයයි මේ අද්වෛතයයි දෙක අතර පටලවා පට බේර ගන්න බැරි තරමට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ ඒකදේවවාදය හෝ බහුදේවවාදය ඇති කරගත්ත කට්ටිය මේ සතිය වගේ අහිංසක වැඩක් තමන්ගේ ගැලවෙම තියෙන තමන් අතේ කියන බවක් එහෙම නැත්නම් බාහිර කෙනෙක් මේකට බලපාන්න බැරි බවක් පිළිගන්න කැමති නෑ. අර මවාගත්ත දෙයියන්ට තමන්ම යට වෙනවා. ජීවත් වෙ තියෙන එකයි තියෙන ගතිය. යා බොහොම ਸਰබලධාරී හැම දෙයකම උතුම් උසස් තැනක දෙවි කෙනෙක් ඉන්නවා. හිතා ගන්නවත් බැරි තරම් ඒකල හැම වෙලාවෙම එයාට වඳිනවා. අල්තාරේ ඉස්සරහට ගිහිල්ලා වඳින මිනිහා බලු වෙනවා. බැගෑවි. ඉතින් මේකයි අහිංසකකමයි. මේකයි නියතමානීත්වයයි. සමහර විටක දෙවියෙකුට යටත් වෙලා නොවි නිහතමානීව ඉන්නවා ගතියක හරිම ස්වාධීනයි. හරිම ස්වෛරී. ඒක ඒ දේවවාදී තියෙන යටහත් පහත්කමට වැඩිය හරිම ප්‍රෞඩත්වයක් තියෙනවා. ස්වෛරී ගතියක් තියෙනවා. ඒ නිසා සමහරට මේම කතා කරනකොට ඒ දේවවාදී යටහත් පහත් එක්කන මේ පෙන්න ස්වෛරී ගතිය ඔලමල ගතියක් කියලා කියනවා. මේක වඳින කියන මනුස්සයාට ශක්තියක් තියෙනවා. අපි බුදුහාමුදුරන්ට වැඳලා බුදුහාමුදුරන්ට නීච වෙලා තුච්ච වෙලා පහත් වෙන්න නෙමෙයි බුදුහාමුදුර අපිට වදින්න කියන්නේ. බුදුහාමුදුරන්ගේ බෝධියට වදින්න කියන්නේ. ඒ නිසා උඟ දෙනෙක් බුදුහාමුදුරන්ටත් දෙයියන්ට වගේ සලකන්න පටන් ගන්නවා. අමාරුයි මේ தත්තර දාන්න. ඒක නිසා මේ දෙවියන් පිළිබඳව මනුෂ්‍යයන්ගේ තියෙන මේ ආකල්පය අර භූතත්වයේම හොල්මනක් ඉතියා දිගටම කල්පනා කරනවා නම් අනේ අපිට බුදුහාමුදුරු ඉන්නේ නිවන් දකින්ද. නමුත් දුවට බබෙක් හම්බ වෙන්න නම් දෙයියෝනේ ඉන්න ඕනේ. බුදුහාමුරු බබෙක් දෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරු ඔය පිටරට යන්න වීසා දලා දෙන්නෙත් නැහැ නේ. බුදුරජාණන්සේ ගෙදෙට්ට එන කරදරයින් කරලා දෙන්නෙත් නැහැ නේ. බුදුරජාණන් කෙනෙක් දැකපම් බලපම් කියලා දෙයියෝ එහෙම නෙවෙයිනේ. දෙයියෝ ගේ මුල්ලට ඇවිල්ලා දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා. ඉතින් ඒගොල්ලෝ හරිය කැමති දෙයියෝ අදහන්න ඉඳලා හිටලා පිරිත් නූලකුත් ගැට ගහගන්න. ගැට ගහගෙන දෙයියොත් අදාන. ඉතින් මෙන්න මේ පටලැවිල්ල හරිම අහිංසකයි. බනින්න වටින්නේ නැහැ. ඒ මොකද හේතුව අපි ওই දෙයියන්ගෙන් කරන වැඩි අපි කරලා දෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට. තකුමුක් වෙලා ඉසිගෙන ගත්ත වෙලාවේ දෙයියෝ පිටිපස්සේ ගිහිල්ලා සාන්තියක් තියෙනවනේ. ඉතින් එහෙම එකක් නැහැ කිව්වට පස්සේ මේසොන්ට ඒකවත් නැති වෙනවනේ. ඒ නිසා ඒක තියාගත්තා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන කතා කරන්නේ බික්කු කියලා ආමන්ත්‍රණය කරලා කියනවා මේ අසුතවත් පුතුන් ජන జాතියක් ඉන්නවා. ඒ මිනිස්සුયો දෙවියෝ දෙවිය වශයෙන් අදහ ගන්න. ඒක ලෙල දෙවියන් මඤ්ඤණා කරනවා. ඊට පස්සේ මගේ දෙවියෝ කියලා බාර ගන්න. ඊට පස්සේ ඒ දෙයියොත් එක්ක කටයුතු කරන්න කරන්න ඒ මනුස්සයා නීච තත්වයකටපත් වෙනවයි කියලා. තුච්ච තත්වයකටපත් වෙනවයි කියලා පිළිගන්න කැමති නෑ. ඒ කියන්නේ නීච වුණත් තුච්ච වුණත් කමන්නේ දුවට බබෙක් හම්බ වෙනවා. නීච වුණත් තුච්ච වුණත් කමන්නේ මට රට වුණ පිට රට යන්න වීසා එක හදලා දෙනවා. නීච වුණත් තුච්ච වුණත් කවන්න මට ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න පුළුවන්. එනිසා දෙයන්න පුජ පිදීනිය පට්‍ය පූජා කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේකයි මේ භාවනාවේදී Tamanට Tamanගේ සරණයි. වර්තමාන මොහොතේ සියලු දේට වැඩිය බලවත්. ඒ නිසා වර්තමාන මොහොත අදහන්න නම් මේ විකාරත් එක්ක කරන්න බෑ කියන කතාවට එන්න භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ පෘථක්ඥය පෙන්ලා දෙන්න මේපායයි. දීලා කියනවා මේක තමයි ලෝකයක්. මේක තමයි උඹෙත් ඇති. උඹ වෙතෙන් දෙන්න ඉස්සලා උඹත් හිටිය ඔතන තමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම දේවාදී තිබුණට මේ ස්වෛරී භාවයක්, manussත්වයේ තියෙන උත්තරීතර භාවයක්, manussත්වයේ තියෙන දුර්ලභ භාවය බාර ගන්න කොයි වෙලාවකවත් බැරි කපට්ට. අරක හානියක් කරන්නේ ඒක නිසා බුදුජානනාංශයෙන් පෙන්නලා දෙනවා අසුතවත් පුත්‍ජණයා. ආර්යයන් වහන්සේ නමක් නොදකපු කෙනා. ආර්ය ධර්මයේ හැසිරීච්ච නැති කෙනා දක්ෂ නැති කෙනා. සත්පුරුෂයෝ දැකපො නැති කෙනා. සත්පුරුෂ ධර්මේ නොදන්න කෙනා සත්පුරු ධර්මේ හැසිරෙච්ච නැති කෙනා ඉති වෙන මොනෝ කරන්නද? දෙයියෝ හරි අදහන. එහෙම තමයි මිනිස්සු ගංගේ ගහගෙන යන එක පිදුරු ගහේ හරි එල්ලන. ඒ එල්ලෙන தත්ත්වෙ පෙන්ලා දෙන එක නිඳා කරන්නවක්වත් මොකටවත් නෙවෙයි මේක තමයි මිනිස්සුෙකුට ශ්‍රද්ධාවක් නැත්තම් හවුහරණක් නැත්තම් එල්ලෙන මොකේකාට. එමෙ එල්ලිලා අපිත් තිබිලා තියෙනවා. දැනටත් තියෙනවා. අඩුපාඩුකම් ඇති වැඩිපාඩුකම් ඇති. ඉතින් මේ මේ භූත දේව తত্ত্বය මේක මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්ද මේ දේවත්වයේ හරහා කවදාකවත් යථාභූත ඥාන දර්ශනයක් පහළ කරගන්න බෑ. කවදාකවත් manussත්වයේ පිරිච්ච බවට එන්නේ නෑ. ඒක නිසා අපට දෙවියෝ හිතියලා ගමක් නෑ දෙයියන්ගේ තන. ඊට පස්සේ තමයි මේ භාවනා කරන කෙනෙක් විදිහට මේ අසුතවත් පුතුජනකම පැත්තක දාලා මේ අන්ධ පෘථග්ජන භාවය පැත්තකට දාලා සුතවත්තරිය ශ්‍රාවකෙක්වත් වෙන්න. මේව දෙයක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. උඹලා යන මේ පාරේ එක්ක උඹලා පටවිය අල්ලනවා. එක්ක තේජෝ අල්ලනවා. එක්ක වායෝ අල්ලනවා. එක්ක පටවි භූ පටවිය ආපෝ තේජෝ වායෝ හතර අල්ලනවා. එහෙම නැත්නම් භූත තත්ත්වය අල්ලන මේ හතරම එකතු වෙච්චාම හොල්මන් වගේක් හිතට තියෙනවා. අපි රූප කියලා කියනවා ඒකට. ඒ රූප හොල්මනේ තමයි භෞතික විද්‍යාඥයයි. භෞතික වාදියයි. නමුත් ඊට එහා පැත්තක් තියෙනවා අභූතයක්. නොතේරෙන දේ එක්කෝ ඒකේ දෙයියෝ ඉන්නවා. නැත්නම් ප්‍රජාපති ඉන්නවා නැත්නම් බ්‍රහ්මයා ඉන්නවා. ඉතින් ওই මධ්‍යම ප්‍රතිපදාට වැටිච්ච නැති මොකා වුණත් ওই දෙකෙන් එක ඉන්න එපාය. කොතන හරි මේ කොක්ක ගහන්න එපාය. ආන්නේ කොක්ක ගහලා තියෙන තැන ඉගෙන ගත්තට ඒක මේ දෙයියන්ට කරන හානියක්වත් දේවවාදීන් කරන නිග්‍රහයක්වත් නෙවෙයි. එහෙම කරනකොට තියෙන අවාසිදායක తත්වේ. අකෝවිද తত্ত্বය මොකද්ද නීච වෙනවා නීච වෙනවා පටවි ධාතු ඉස්සරහින් තියාගත්තොත් පොළොවට කඹරන භූමාටු දෙය වෙනවා ගෙවලය වෙනවා බහිරවය වෙනවා ඒ පොළොව අල්ලගෙන මැරෙන්නේ මැරුණාට පස්සෙත් පොළොව දිහා බලාගෙනමයි ගේ ගෙම්බෙක් වෙලා හරි උපදිනවා ඒ වගේ තමයි දේවත්වයේ අල්ලගෙන දෙයියෝ ගැන කතා කරන්න ගිය මිනිස්සයා හැමදාම නීචයි දීයන්නාන්සර කියනවා අනේ දෙයියෝ මුණ බලාපං. මගේ ගෑනිට මේ අසනීපයි. දරුවට මේ අසනීපයි. අනේ දෙයියනේ කියලා බයි. යදිනෝ. ඉතින් මේ දෙක නැතුව යාහැකි මාර්ගයක් මනුස්සයන් වශයෙන් උත්තරීතර මාර්ගයක් තියෙනවා ඒ කායන මාර්ගයක් තියෙනවා කියන්නේ ඉස්සරලා මේ පාරේ තියෙන කටුකොහල් ටික පෙන්නගෙන යන එක තමයි මේකේ තියෙන්නේ ඒකට බුද්ධඝංකාරයෝ කැමති නැහැ අටුවාචාරින් වහන්සේලා කැමති නැහැ එදා බණ ආපු හාමුදුරු ටික කැමතිලත් නැහැ මොකද මේ ටික ඔක්කොම අයින් කරලා නිවනට යන්න අපිට වෙලාවක් හම්බෙන්නේ මේවා අයින් කරන ගමන් නිවනට යන ක්‍රමයක් තියෙනවා. මේවා ටික ටික අයින් වෙන්න වෙන්න වෙන්න සතිය අදහන්න අදහන්න සතිය පදන මෙන්නේ එන්නේ මේවා පිසාරින් බෑ. ටික ටික ටික ටික බොල් දෙයක් බව ළමා දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ රැස්ලා ඉන්න අපි කොච්චරක් දුරට ඒ தত্ত্বය මගාරවාගෙන ලදලද වෙලාවේ ප්‍රත්‍යක්ෂ ඥානයකට අද්දුටුවකට සතියකට යනකොට එනකොට කනකොට බොනකොට එහි පිහිටි මොලේක මොලේ කියන එක නම් වැරදි අවදි භාවයක සත්‍යයක ඉන්නවද එහෙම නැත්නම් යටි හිතෙන් කොනක ඔය දේවවාදයේ ගතියක් අපි ළඟ තියෙනවා කිව්වොත් එක්කෙනෙකුට අක්කත් ඔය 100ක් ඔය தත්ත්වේ නෑ 100ක් දේවවාදයක ඇත්තෙත් නෑ 100ක් සත්‍ය පීඨව ගන්න එක්කුත් නෑ අපි තියෙන්නේ අතරමැද தත්ත්ව. ඉතින් ඒකෙදි මේ අපේ හිත මේ වගේ දෙවියන් අදහන ගුඪ ධර්ම අධහන වෙලාවල් සහ සතිය අධහන වෙලාව. අස්පනා අපිට පේන දේ අධහන වෙලාව කියලා ගත්තොත් අපේ ඇතුලේ දෙන්නේ කියන. එකෙක් කරබලයක් කමලියක් වෙච්චාම විජහට ගිහිල්ලා පිටියට පඳුරක් දාලා මීට ෂේප් එකේ කියන දෙයයන් ආන්සට මම කොච්චර සතිය වැඩුවත් කමන්නේ අනේ මගේ දුවට බබෙක් හම්බ වෙනවා නම් හොඳයි. මට ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න තියෙනවා හොඳයි. මට රට යන්න හම්බ වෙනවා හොඳයි. ඒ පැත්තෙමුත් තියෙනවා. ඒ අතරමැද හම්බ වෙච්ච වෙලා කියන කොහොම කරවත් ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික අපි ඇවිල්ලා බෞද්ධයෝනේ අපි සම්මියක් දෘෂ්ටික අපි අදහන්නේ සරුවච්චන් වහන්සේ විතරයි කියලා කියනවා. හැබැයි සරුවච්චන්සේ කියන දේ කරන්නේ ඒ හාමුදුරුවෝ කියනවලු ගිහින් බුරුමේ භාෂාවෙන් තියෙන ලංකාවෙත් ඕනයි කියකි. මේ ඕගොල්ලෝ මං කියන දේ කරන්න හරිද? හැබැයි මං කරන දේ නම් කාටවත් කියන්න එපා කියනවා. මං කියන දේ කරන්න මං කරන දේ කාටවත් කියන්න එපා කියනවා. මොකද කරන හරියක් පාහර වැඩ කරන්නේ සංගයා. බුරුමේ කියනවා එහෙම ඕගොල්ලෝ හරියට මං කියන දේ කරන්න. හැබැයි මං කරන දේ නම් කාටවත් කියන්න එපා. ඒක සාසනය රැකෙන්න අමාරු. ඉතින් එවැනි දෙයක අපිට මේ දෙවියෝ වශයෙන් වගේ සංඝයාත් අයින් කරන්න බැරිද? තමන්ගේ තමන්ගේ මට්ටම් තමට්ටම් කියලා භාවනා කරන්න. ඒකෝට සංසාරේ බය දක්නා වූ සංසාරේ බැලීමෙන් බයෙන් ගැලවීමට කටයුතු කරන ඔක්කොම සංඝයා. ඒ නිසා අපිට ඕන සංඝයාපත් කරලා සංඝයාට බයින්නත් පුළුවන්. සංඝයාපත් කළා සංඝයා උඩ තියලා වඳින්නත් පුළුවන්. ඒ එකෙන්ම හැම එකෙම වෙන්නේ එක්ක සංඝයා පහත් කරුවොත් මම උසස් වෙන්න හදනවා. සංඝයා උඩ තිබ්බොත් මම පහත් වෙන්න හදනවා. ඒ මම සංඝයා කිව්වොත් මොකද වෙන්නේ? ඉතින් ඒකට උගෝ දෙනෙක් කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා මේක රාමාඤ්ඤ නිකාය පැවිදි වෙන්නේ නැත්නම් තියන් නිකාය පැවිදි වෙන්නේ නැත්නම් අමරපුර නිකාය පැවිදි වෙන්න ඕන සංඝ වෙන්නේ කියලා. දැන් බුදුරජාණන් කියන්නේ කොයි වෙලාවෙ හරි සංසාර බය දැකලා සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන වෙලාවේ සංඝ තමයි. භික්ෂු තමයි. ඉතින් අපි එහෙම දෙයක් කරන්නේ නැතුව දෙයියෝ කියලා නමක් ආරූඪ කරනවා. එක එක දෙයයන් එක එක කාමර තියෙනවා. අසවල් ප්‍රදේශයේ දෙවිවරු කියලා දෙවිගොල්ල වෙන් කරගෙන අපි එක එක කරාට එක එක සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා වගේ ගිහිලා කියනවා මේකට මේ දෙයියෝ මේකට මේ දෙයියෝ මේකට මේ දෙයියෝ කියලා. ඉතින් ඒකට පච්ච වඩම් බඳගත්ත කට්ටිය ඔය මේ මොන්ඩර් පිල් ටිකක් අතේ තියාගෙන ඔක්කොටම ආශිර්වාද කරනවා. හැබැයි නිතරම ඇහ ගහගෙන ඉන්නේ අර පින් කැටේ. ඊතර ගිය ගමන් අල්ලපු ගෙදර කපුවත් එක්ක රණ්ඩු. අරක පාග පාගා ඉන්නේ මේ සල්ලි ටික යටපත් කරගෙන. ඉතින් ඔක්කොටම වැඩිය දෙවි වෙලා තියෙන සල්ලි. යන මිනිස්සයාටයි හම්බ කරන මිනිස්සයාටයි ඔය ඉන්න දෙයියන්ට වැඩිය උඩ ගිහිලා තියෙන සල්ලි. සල්ලි දෙයියන්නේ මල්ලි කියලා කිව්වට දෙයියෝ සල්ලි වල මල්ලි වෙලා හන්ද තියෙන්නේ. ඉතින් මේ දේ කෙරෙද්දී යථාභූත ඥානයක් ඇති වෙන්න බෑනේ. මේ දේ කෙරෙද්දී අවංක වෙන්න බෑනේ. මේ දේ වෙද්දී නිහතමානී වෙන්න බෑනේ. ඒකට ඒකට බුදුරජාණන්සේට තියෙනවනේ වගකීමක් කාටද යවංක වෙන්න ඕනේ නම් නිහතමානී වෙන්න ඕනේ නම් මේ වෙනකොට මොකද්ද අදහන්න ඕනේ කියලා කියලා දෙන්න වෙනවා. හැමදේම එපා එපා එපා එපා එපා කොටික නාස්තික වාදේ කරනවා. ආස්තික වාදය පෙන්වන්නයි බුදුහාමුදුරු මේ හදන්නේ. මේක වුණාට පස්සේ සුතවතෝ ආර්ය ශාවකෝ බුදුහාමුදුරු පෙළ දෙනවා. ඊට පස්සේ අවබෝධය ලැබුවා උත්මේ කොහොමද කරන්න කියලා කියලා දෙනවා. ඒ නිසා අපි මේ තේරුම් ගන්න හදන්නේ මේ අපි විවේචනය කරන තේරුම් ගන්න හදන්නේ අපි ළඟ මොකද්ද මේ දෙවියන් මමය මගේය මගේ ආත්මේ කරගන්න ගතියක් තියෙනවා. ඒ කරන ගතිය වැඩි එක්කනට අඩු කරන එකන බයි. මේ මනුස්සය කොච්චර දෙයියෝමනේ අදහන්නේ බුදුහාමුදුර අදහන්නේ නැහැ කියලා. හැබැයි ඒ කියන එකන ගාවත් අර කියන ඒ කිල්ලෝට උණු ටිකක් තියෙනවා. කොයි එකනයි කිල්ලෝට උණු තිනා වගේ මේ දේවවාදේ තියෙනවා. ඒ මොකද හේතුව මේ අපි අසතියෙන් ගත කරන හැම වෙලාවකම අපේ හිතට নানা ආකාර සංඥා එනවා. ඒ සංඥාවල සමහරක් භෞතික සංඥා. ඇසි කියන්න ඕනේ, කැච් කියන්න ඕනේ, බත් ගන්න ඕනේ, බුද්ධිය ගන්න ඕනේ. සමහරක් කියුවා දේව සංඥා. ඒ අඩනින්ද ඉන්නකොට හරියට එනවා. ඉතින් එතකොට යාට කොච්චර මේ පොත්පත්වල නැති වුණාට තේරෙනවා මේ හිතේ කොනක හොල්මනක් තියෙනවා. ඒක නිතරම සතියින් පෙරවිලත් නැහැ. පිරවිච්ච නැති වෙලාවක අනිවාර්යයෙන්ම හොල්මනක තියෙනවා. ඉතින් මේ හොල්මන් જાති අපි හිතනවා තියෙන්නේ මේ මෝඩ අසුතවත් පුතඥය වෙන ලංකාවේ ගමේ ඉන්න පාසකම්මලාට පාසක මහතුරු විතරයි. නෑ හැම જાතියකම තියෙන. හැම જાතියකම ওই දියුණු නොදියුණු හැම જાතියකම මේ හොල්මන් වලට වෙනම කතන්දර වගේක් තියෙනවා. ඒකේ බාවේ විස්තර හොයලා බැලුවොත් සමහරුන්ට එක්ක භාවනා කරනකොට එහෙම නැත්නම් විවේක තනි වෙලා කරවලක ඉන්නකොට එහෙනම් නින්දර කිට්ටු වෙන නානා ප්‍රකාර දේවල් පේන්න පටන් ඒ පේන දේවල් 100%ක්ම මනෝ විකාර කියලා භෞතිකවාදීන් විසින් ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් ඒක භෞතික ප්‍රශ්නයක් නෑ මේකේ හීන වලින් දක්වන ධාතු ක්ෂෝභ එහෙම නැත්නම් තමන්ගේ ඇබ්බැහි මෑතකදී වෙච්ච සිද්ධි නැත්නම් දේවත උපසංහාර කියලා බුදු ජානසෙත් බාර ගන්න. එතකොට මේ ඔළුවට මේ හරියටම තදබල විදියකට අරමුණකට ආපాతගත වෙලා නැති වෙලාවක මේ ඔළුවට එන පණිවිඩ වල දේවත්වයක් තියෙනවා. ඒකට අපි නම දානවා දේවත්වය කියලා. ඉතින් ඒක අර මේ දේශනයක් දෙන මහත්මයෙක් කියනවා. දැන්ට අවුරුදු 250කට ඉස්සර වෙලා බටහිර ලෝකේ ඒ මතයක් ලියලා තියෙන එකනේ චාල්ස් බොනේ කියලා එයාගේ සීයා ඒ මන්ට කියන කතාවක් මම කියන්නේ. එයාගේ සීයා විශ්‍රාම ගත්ත විනිශ්චයකාරවරේ. අවුරුදු 90 පෙන්නට පස්සේ එයාගේ ඇස් දෙක පේන්නේ නැතු යනවා. එතකොට එයා කියනවා එයාට ඇහැට යම් යම් දර්ශන පේන්න පටන් අර ගන්නවා කියලා ඒ විස්තර ඔක්කොම ලස්සනට ලියනවා එයා. ලියලා මොනුබුරාට කතා කරලා කියන දර පොඩි ළමයා. ඒ චාල්ස් බොනේ කියන එකනට මෙන්න මෙහෙමයි පුතේ මට දැන් ඉස්සර විනිශ්චය කරනකොට මේ ඔක්කොම හොඳට බලලා විනිශ්චය කරන දැන් ඇහැ පේන්නේ නැහැ. ඒ නිසා මේ ඇහි ඇතුලේ පිටින් ඇතුලට යන එකක් නෙවෙයි මේ. හිතේ තියෙන එකක් එළියට එනවා. මට මූණු පේනවා. ඒ මූණු වල දත්තද වෙලා පේනවා මට. ඇස් මේ මේ විදියට පේනවා. හැබැයි මේක මායාවක්වත් මොනවත් නෙවෙයි. මට හොඳට පේනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා පොඩි කාලේ මේක සටහන් තියාගෙන එයා පැත්ත පරීක්ෂණ කරලා එයා ලියලා තිබිලා තියෙනවා. මේ මනසේ තියෙන එයාට ඒක බයක් ඇති කරන්නේත් නැහැ. හිත මෙහෙම ප්‍රක්ෂේපණ වගේක් ඇති කරනවා. එතකොට යාට පේනවා මේ මූණු පේනවා. එතන මේ තරප පිළි ඉහලට පහලට මම බටේ කෙනෙක් කියන්නේ ආශාකරේ ඇඳුම් ඇඳගත්තු මිනිස්සේ කියලා පහල යනවා පේනවා. එයාගෙන මට බයක් එන්නේ නැහැ. හැබැයි මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. මම මේ ලියමන සඳහා ලියලා තියෙනවා කියලා. ඉතින් මේ මනුස්සයා ඒක විස්තර කරලා කියනවා. සමහරෙකුට එහෙම ආපුවාම ඒකට බය වෙන කට්ටියක් ඉන්නවා. ඒක මානසික අසහනයක්. ඊට පස්සේ ආට බෙහෙත් දෙන්න ඕනේ. තව සමහරෙකුට ඒක ආරූඪයක් ආවා වගේ ආහින්සනයක් ආවා වගේ ඒක නම්බුවට අරගන්න. ඒත් බෙහෙත් දෙන්න වෙනවා. මේකට බෙහෙත් දෙන්න ඕනේ මේකට හේතුව යකන දැන් අවුරුදු 2500 කට පස්සේ ඒ ෆන්ක්ෂනල් MRI ස්කෑන් මැෂින් එකට දාලා මේක පෙන්ලා දෙන්න පුළුවන් අපේ මනසේ එතන අපේ මනස කියන එක වැරදි එතන මොලේ මේ ඇහැට වැටෙන වර්ණ සහ సంతාන සටහන් සලකා බලන මධ්‍යස්ථානයක් තියෙනවා. මධ්‍යස්ථාන ඇතර 16ක් විතර තියෙනවා කියනවා. ඒකේ එක එක තැන්වල එක එක සෛල මේ මූණේ සටහන්, දත්වල සටහන් ඇඳුම් පැළඳුම් ගැන විශේෂණය කරලා තියෙනවා. එයා කවුරු හරි දැකපු ගමන් බලාගන්නේ මෙයාගේ දත් බොල්ල ඇද, ලස්සන දත් තියනවාද? එහෙම නැත්නම් මේ තස්සා දන්ත දන්තට්ටිකං ඤත්වා උබ්බ නිමිත්තක් මනසිකරී කියලා කතාවක් තියෙන මේ ආම්දුරු කෙනෙක් මිහින්තලේ ඉඳලා උදේ පාන්දර අනුරාධපුරයට යනකොට ඉස්ත්‍රියාවක් ගෙදරින් පැනලා යන ගමන් පාන්දරම හාමුදුරන්ට හම්බ වෙනවා. හම්බෙලා ඒ අම්මා අම්මන්ට නිකන් මුකුලුවක් දාලා hinaවක් දාලා යනවා. තාම එලි වෙලා නැහැ. මේ හාමුදුරෝ දකින්නේ දත් ඇට ටික විතරයි. තස්සා දන්තට්ටිකන් ඤත්වා පුබ්බ නිමිත්තම් මනස කර්මී මේ හාමුදුරුව නිතරම අට්ටික සංඥාව වඩලා තියෙනවා දැන් මේ දත්තට දැක්ක උදේ පාන්දරම පියවර ගානක් යනකොට අට්ටික සංඥාවෙන් නිවන් දැක්කා දැකලා යනකොටම ස්වාම පුරුෂයා එලවගෙන එනවා පිටිපස්සෙන් ගෙදර ගෑණි නැගිටලා බලනකොට නෑ යන්නේ මේ පැත්තට තමයි දුවගෙන යනකොට හාමුදුර කෙනෙක් හම්බ වෙනවා හාමුදුරනේ ස්ත්‍රියක් යනවා දැක්කද ඉතින් මේ හාමුදුරනේ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද මන් දන්නේ දත්තට ටිකක් නෑ යනවා දැක්කයි කියලා ඒ හාමුදුරන්ගේ විශේෂණ වෙලා තියෙන අට්ටික සංඥාව. ඒ අට්ටික සංඥාව ගන්න මොලේ තියෙනවා වෙනම යම් ශෛල ප්‍රදේශයක්. එයා මොන දැකපු ගමන් ඒ අට්ටික සංඥාව තමයි ගන්න. තව කෙනෙක් මූණේ හැදී ගන්න. තව කෙනෙක් ඇඳුම ගන්නවා. තව කෙනෙක් ස්ත්‍රී පුරුෂ භාවය බලනවා. ඒක එක එක එක දේවල් විශේෂණ වෙලා තියෙනවා. දැන් මේ මිනිස්යායන් විශේෂණ දැන් එතන වැඩ කරන්නේ ඇහැ පේන්නේ නැතුව යනවා. දැන් ඇහැට පිටින් සංඥා එන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? අර සෛල ඉඳපු ගමන් ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක වෙලා අට්ටික සංඥාවක් හිතට දෙනවා. ඒකට පෙනුන වගේ තමයි පේන්නේ. ඉදිකට වැඩ කර කර හිටපු එක්කන එකපාරට දැන් වැඩ නතරලා. පිටින් එන සංඥා නැති වෙලා දැන් මෙයාට නිකන් ඉන්න බැරුවට ඉඳපු ගමන් මේ ශෛල ටික හිතුවක් කරකවක් කරනවා. කරපු ගමන් මෙයාට පේනවා. පේන මිනිස්සයා 80 නම් නෙවෙයි නම් ඉන්නේ නැත්තම්. සීමුර්ජ වෙලා නැති කෙනෙක් නම් පේනවා. පේනවමයි. මට ඇස් පේන්නේ නැහැ. මට මේ පේන එකට බයකුත් නැහැ. මට පේන්නේ බොල්ල වෙලා. ඉතියා බුණුබුරට කතා කරලා කියන මෙන්න මෙහෙම තත්ත්වයක් වෙන අවුරුදු 90 පෙන්නට පස්සේ ඇස්පෙන් නැති උනාට පස්සේ ඒක නිසා එහෙම ආවට පස්සේ යා සමහර විටක අසුතවත් පුතුජණෙක් නම් මේක දේවාරූඩයක් කියලා හිතනවා. නැත්නම් මට මොකක් හරි පණිවිඩයක් තියෙනවා නේද? පණිවිඩයක් නම් තමයි ඇත්තටම කියනවා නම් හැබැයි මේ මොලේ කරන විකාරයක්. ඒ නිසා මොලේට මොනවත් පේන්න ඕනේ දකින්න. ඕන දෙයක් බලන්න පුළුවන්. හිතාගෙන බලන්න පුළුවන්. ඉතින් එහෙව් මට්ටමක ඉන්න කෙනෙක් දෙවියව අදහනවා නම් එයා කියාවේ අදහන්න නැති කාට පේන්නේ මට පේන්නේ. මට දෙවියව පේනකොට සුවඳ දුම් අධික. මට මල් පේනවා. මට දෙවියන්ගේ දේවාලුන්ට පේනවා කියලා මේ මිනිස්සු කියනවා. ඉතින් එහෙම කියන මිනිස්සෙකුයි සත්‍යමත් වෙනකුයි දෙක සංසන්දනය කරන්නයි මම මේ කරන්න හදාන්නේ. යම් වෙලාවක අපි භාවනා කරගෙන ඉන්නකොට එකපාරට අපේ හිත පිටපයින්. මොකා කියලා කාගේ න්‍යාය පත්‍රයට යනවද දන්නේ. ඔය යන්නේ එක්ක ඇත්තටම පේන රූපයකට. එහෙම නැත්නම් ඔයගේ මනසින් හදාගත්ත මනෝ විකාරයකට. නැත්නම් ඇත්තටම ඇහෙන සද්දයකට. එහෙම නැත්නම් මනසේ ඒ සද්ද පරිශීලනය කරන සෛල එකපාරට සංඥාවක් දෙනවා. ගෙදරොල් ළමයි ඔය විහිළුවට අනම්මනම් කරන්නේ. පොඩි උණ්ඩ කරන්න දෙයක් නැතට ඒ වගේ ඒ සෛලත් පොඩි උන් ආවි. උන් එක සෙල්ලම් කෙරුවේ නැත්නම් උන් සෙල්ලමක් දානවා. ශබ්ද ඇති කරනවා. ඉතින් මෙව්ව එනකොට මේ මිනිස්සයා අනික් කට්ටියත් එක්ක රණ්ඩු කරනවා මට මේ ඇත්තක් පේනවා. මට හොඳට පේනවනේ මේ දෙයියෝ එනකොට සුවඳ එනවා, මල් පේනවා, අනම්මන. උඹ නෑ කියන්නේ කොහොමද කියලා කෑකෝ සංගහන්න හදනවා. ඉතින් මෙන්න මේ தත්ත්වේ තිබුණේ තියෙන එකයි මේකට අපි කියනවා මේ ගුඪ ධර්ම කියලා. ඒ වෙනකොට මේ ආස්වාසිය ආස්වාසයෙන් පේන එකයි ප්‍රසවාසය ප්‍රසවාසයෙන් පේන එකයි වෙනස තමයි අරක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මොකද්ද ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි මනෝමූලකව පෙන්වන හොල්මන් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. අපිව හීන කියන නැත්නම් අඩනින්ද කියන. මේ ආස්වාද ප්‍රසවාස පේනවා වගේම නැත්නම් අත්දකින්න වගේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් සතියට අපි ගන්නේ බුදුහාමුදුර අපට දෙන්නේ සතියට ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් අරමුණක් ගන්න. උදාසීන අරමුණක් කරන පුළුවන් තරම් හිත එයි පවත්තන්න. එතකොට පෙනේවි මේ හිත තියෙන දේ පේනවත් නෙවෙයි, පේන දේ තියෙනවත් නෙවෙයි. තියෙනවා වාගේ පේන දේවල් මනස විශ්ින් කරන දේවල් පේන දේ. වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම නිවන කොච්චර තිබුණත් අසුතවත් පුතුජනට පේන්නේ නැහැ. අහන කොයිද ওই තියෙන තරම් නිවන තියෙනක කහපාටද? කොතනද තියෙන්නේ? පුළුවන් නම් පෙන්නලා දෙන්න. ඉතින් ආර්යනාංශලා මොකද්ද කරන්නේ? ඉතින් කාට පෙන්නලා දෙන්නද? වාදෙට යන්නේ නැහැ. ඒක නිසා ඇහැ කියන භෞතික ධර්මය ගැන කතා කරුවොත් තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. ඒකට තමයි අපි මේ කණ්ණාඩි දාන්නේ. ඒ තමයි අපි හොඳට හැප්පිට හැතිලා බලන ඉන්නේ. නමුත් සර්වඥාන්සේ දන්නවා මේකේ භූත තත්ත්වකුත් තියෙනවා, අභූත තත්ත්වකුත් තියෙනවා. ඉන්ද්‍රිය ගෝචර නොවන හොල්මන් වගේක් තියෙනවා. ඒ හොල්මන් තියෙන එක නේක නෑ කියන්නත් බෑ. හැබැයි ඊවතිගේ කියලා නිවන් දකින්නත් බෑ. ඒක හොල්මනක්ය භූතත්වයක් නෙවෙයි. මනසින් ඇති කරන එකක් කියලා තේරුම් ගන්න ඒ දේශනේ දින එක නැකින අවුරුදු 250කට පස්සේ තමයි ওই චාල්ස් බොනේ කියන එකනට වෙන සිද්ධිය විද්‍යානුකූලව ඔපකල තියෙන්නේ. එමන්ට හොඳට වයසයි. විනාඩි දෙකකට ඉස්සෙල්ලා දේශනාව නැත කරා. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා අහනවා ඔබතුමාට නැද්ද මේක කියලා. මටත් ටිකක් තියෙනවා. මගෙත් දැන් ඇස් පේන්නේ මටත් ඉඳපු ගාන මෙහෙම එකපාරට ෆ්ලෑෂස් යනවා වගේ පේනවා. හැබැයි මම දන්නවා මේ සබ්ජෙක්ට් එක දන්නේ නිසා. දැන් නැත්තම් එයා ඒක හිතන කවුරුහරි ඕනියමක් කරලා එනිසා දේව දූතෙක් ඇවිල්ලා එහෙම නැත්තම් වෙන මොකක් හරි කියලා අර පේන හැමදේම අදහනවා ආනාපානට වැඩි සතියට වැඩි ඒ මොකද අපේ හිතේ තියෙනවා මේ ගුඩ දේවල් වලට ඒක බය සම්ප්‍රයුක්ත ගතියක් එහෙම නැත්නම් අදහන ගතියක්. ඉතින් මේකට කාටද උත්තර දෙන්න පුළුවන්? මොකද ඒක ගත්ත එක්කන ඒකමයි අදහන්නේ. ඒක තේරුම් ගන්න තේකන හතුරෙක් විදියට සලකනවා. සලකලා ඒ පැත්තටම යන කට්ටිය යාළුව හදාගෙන ඒ වගේ සමිති පිහිටුවගෙන දෙයියෝ ඉන්නවා. නෑ කිව්වොත් මරනවා. ඒ තරමටම දැඩි කරනවා. ඒ කිය බුදුරජාණන්තේක ඉන්නේ ඉස්සර වෙලා කියනවා. මේ පටවි පටවි වශයෙන් අල්ලගෙන මිනිසු ඉදන් නඩු කොච්චර කියනවද කියලා උඹලා දන්නවනේ. තේජෝ තේජෝ වශයෙන් අල්ලන මේ උණුසුම් ධාතුව නැතුව මැරලා පිරිස දන්නවනේ උඹලා. වතුරට රණ්ඩු කරන මිනිස්සු දන්නවනේ උඹලා. වාතයට රණ්ඩු කරන මිනිස්සු දන්නවනේ උඹලා. ඒ මොකද්ද මේ පටවිය ආපෝ තේජෝ වශයෙන් මේ පේන භූත ධර්ම උඹලා එන්නේ ඉස්සලා ආපු දෙයක් උඹලා ගියාට පස්සේ නතරන දෙයකට උඹලා මේ ඉඩම් ඉඩම් බෙදා ගන්න නටන්නේ. වෙරළු ගෙඩිය අටකටකට කඩාගෙන එයින් එිනුත් කොටක් දෙගුරුන්ටත් තබාගෙන හත් කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලවිනි වැටට ඇයි අද එන කොටාගෙන මෙතන එක්කෙනෙක් වන්නවද ඉන්නවද එතන නොකරන කෙනෙක්. මේ කාම පටවිය අල්ලගෙන මැරෙන්න හදනවා. තීජෝ අල්ලන මැරෙන්න හදනවා. එහෙම නැත්නම් භූත අල්ලගෙන මැරෙන්න හදනවා. එහෙම නැත්නම් අභූත දෙයියෝ අල්ලගෙන මැරෙන්න හදනවා. ඉතින් බිව නොකර වෙන මොන කරන්නද විඩිවන්නද? චුවින්ගම් හපන්නද? සතිය වඩා නැත්නම් අනිවාර්යයෙන්ම පිස්සුවකනේ ඉන්නේ. ඒ සතිය වන්නෝට කියනවා අච්චර ජොලි නෑ කියලා. දෙයියෝ පේනවා වගේ, ඉඩන් නඩු කියනවා වගේ ජොලියක් නෑ. මේක නිසා ඒ සතිය වඩන එක නිකම්ම නිකන් ඇල්ලතර බොන්නා වගේ. ඒක පස්සේ 60 වෙන්නට පස්සේ බුදුහාමුදුරුවෝ අදාහගමු දැන් පුළුවන් තරම් ඉඩම් අල්ලගමු. දැන් පුළුවන් ගණන් තේජෝ අල්ලමු, වායෝ අල්ලමු, පඨවි අල්ලමු නැත්තම් දේවවාදයකටපත් වෙමු කියලා. අර දේවත්වයේ අල්ලගෙන අපි නටන නාඩගම් ටික බලනකොට අපිම නාඩගම් නොනැටුවත් අපේ පවුලේ අය නටනකොට අපි නිකම්ම නැට වෙනවා. අපේ බුද්ධ අහංකාරය නටනකොට අපිත් නැට වෙනවා. අපේ ජාතිය නටනකොට අපිත් නැට වෙනවා. ඊට පස්සේ අපි යුද්ධයට බහිනවා. අපේ මතයට ගරු කරන්නේ නැත්නම් වෙන මතයට ගරු කරන යුද්ධයට බහිනවා. මේ ජාතිය අදහන් නිසා, පවුල අදහන් නිසා, රට අදහන් නිසා, සමාජය අදහන් නිසා. ඉතින් මේ ටික සියලු ධර්මයන්ගේ මූල ස්වභාවය මූලපරියාය විස්තර කරනකොට ਸਰවචනායි විස්තර කරනවා මේ විදිහට මේ දෙවියෝ අල්ලාගෙන අපි නටන්න නැටිලා ඒ නිසා භාවනා කරන කෙනෙක්ගේ පැත්තෙන් අපි අරගන්නේ. එයාට කියන මේ කොනවා තිබ්බ ප්‍රශ්න නැහැ සත්‍ය පිටවන. දෙවියෝ ඇදහුවත් එකයි, කතරගම දෙවියෝ වුණත් එකයි, කාලිමෑණියෝ වුණත් එකයි, ඊශ්වර දෙවියෝ වුණා මොකා වුණා ප්‍රශ්න නැහැ. ඊයර දින දවසේ පැය 24ක් 23ක් වෙන එක පැයක් තියපන්කෝ මේ අස්පනා පිට බලන්න. ඒක බලපන් ඒ පැයෙත් අර දෙවියෝ කී දෙනෙක් කොම්බ දානවද කියලා. ඔස කරන්න එනවද කියලා. කතරගම දෙවියෝ නැත්තම් අපි ගන්නේ මොන රෙක් හරියනවා. එයන්ත ණය හරියනවා. ඉතින් ඔය ඊශ්වර දෙවියෝ කතරගම දෙවියෝ කාලිමෑණියෝ ඔකට ඔක්කොමලා එක ගෙදරලු ඉන්නේ. ඒක දේවපවුලේ. ගෑරේජ් එකේ එන ෆයිට්ලු. ආරේ ඇවිල්ලා ණයයි මේ මොනරයි පාක් කරලා යනවා. තව කෙනෙක් හරකෙක් ඇවිල්ලා පාක් කරනවා. තව කෙනෙක් මීයක් පාක් කරනවා. ඉතින් මේගොල්ලෝ අල්ලි වයිලු ගෑරේජ් එකේ. මොන විදිහකට ඉස්සරහාලේ මොනවක්වත් කරගන්න බැරිලු. අරක ඇතුලේ එන ෆයිට්. මොකද වාහනේට අරගෙන තියෙන කට්ටිය අතර එන ෆයිට්. අපිත් වගේ භාවනා කරන්න ගියාට පස්සේ අපි නැගලා ඉන වාහන ටික සෑහෙන ෆයිට් එකක් කරනවා. මොකද අනික් වෙලාවෙ කරන්නේම මේ වාහන අදහන එකනේ. කරන්නේම පට ව්‍යාපෝතේජෝ අදහනවා. ඒකලෙල යම් වෙලාවක අපි දුන්නොත් හිතට නෑ අපි සීලයේ වශයෙන් අල්ලා පැත්තක තියෙනවා. දැන් බලන්න පුළුවන් තරම් අස්පනා අපිට ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන අරමුණක හිත තියන්න කියලා. වෙලාවකට හිතනවා මේ උදාසීන අරමුණේ කම්මැලි වෙනවට වැඩිය අර නයි මුගටි හතන හොඳයි. ණයයි මීයයි අතර සටන හොඳයි කියලා අපි ඒක හිතින්ම වාගෙන ඒකේ ආස්වාදේ ගැනීම තමයි අපි මේ හිත පිට යනවා කියලා අපි ළඟ තියෙන්නේ. හිත පිට යන එකට සායන ප්‍රබාණයක් අස්පනා පිට අරමුණු. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණ අපි සද්ද. ඇත්තටම කවුරු හරි කැහලා ඒක ප්‍රශ්න නැහැ. ඒ නැත්නම් වෙන මොකක් හරි එකක් කළේ. එහෙම නැත්නම් මනසෙන් හදාගන්න සද්ද. ඒකට එනවත් සද්ද හදනවත් එක්කම සද්දේට द्वේෂය අනිවාර්යයෙන්ම ඇත්තටම ඕනේ කරන්නේ මනසට द्वේෂය. සද්ද නෙමෙයි සද්ද මුවාවෙන් द्वේෂයක් ඇති කරගන්න. එහෙම නැත්නම් අර හිතේ කය වේදනාවක් ස්වරූපයෙන් द्वේෂයක් හට ගන්න. නැත්නම් හිතවිලි ස්වරූපයෙන් මනාපමනා පහල කර ගන්න. ඒට සාපේක්ෂව ඇත්තට තියෙන හිතවිලි જાතියක් කියලා කියනවා සද්ද කියලා જાතියක් තියෙනවා වේදනා කියලා જાතියක් වනෑ කියන්න බෑ. ඒක නිසා කියනවා භාවනා මධ්‍යස්ථානට ගිහිලා මේ වේදන අඩුම්ම අවම කරන්න පුළුවන් පරිසරය ඉරියව්වක් ගන්න. අඩු ගන්න විනාඩි 5. මේ ශබ්ද අවම කරගන්න පුළුවන්. නැත්නම් තමනුත් කතා නොකර තමන් ශබ්ද කරන්නේත් නැත්නම්කට යන්න. ඊටසේ හිතවිලි වෙනුවට ඇදහිල්ල තියාගන්න. මගේ ජීවිත කය දෙකම බුදුහාමර පූජා කරනවා. අනේ මගේ මේ විනාඩි 5 මට මේ ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන කව මම දැන් මෙතන බව තියාගෙන ඉන්න කියලා මෙන්න මේක අර තියෙන දේව කියන අදහසේ තියෙන ගූඪ ගතිය වෙනුවට මේකේ තියෙන මේ ප්‍රත්‍යක්ෂණ කළ හැකි ගතිය පෙන්වන්න තමයි සරුවචනාංශේ එහෙම ප්‍රත්‍යක්ෂණය කරන අරමුණක් නැති භාවනා නොකරන එක්නාගේ හිතට මොකද වෙන්නේ කියලා පෙන්ලා දෙන්නේ ඒකට නීච කරන්න නෙවෙයි. ඒ හැම කෙනාම කැමති හීනමානෙට. Tamanට වැඩි උසස් දෙවි කෙනෙක් හිතාගෙන දෙයියෝ අදාන. එහෙම නැත්නම් අපි කියනවා ශිරිමත් බඹ පිය සෙහි පාපිසිනා සරියුත් මහා මොගලන් පිළිවෙලිනා බ්‍රහ්මයාගෙත් ඔළුවේ පාපිස්නවා පාපිස්නකට ගන්නවා අපේ හාමුදුරුවෝ දෙයියෝ අදහන්න එපා හාමුදුරුවෝ අදහපන් කියලා ඊට පස්සේ හාමුදුරුවන්ට ගුරුදේවන් වහන්සේ කියලා වැඳලා හිතනවා හාමුදුරුවෝ ආශිර්වාද කරපුවා නිවන් දකි කියලා එක එක හාමුදුරුවෝ අදහන්න පටන් ගන්නවා ඒකත් ඒ වාගේම පිස්සුවක් තමයි ඒ හාමුදුරුවෝත් හරි කැමැතියි එහෙම ඇවිල්ලා බඳුර පාකුඩම් දීලා ගුරු දේවන් වහන්සේ කියලා කියනවා. නමුත් බුදුජාන් වහන්සේ කියන්නේ අපි සබ්‍රහ්මචාරීන් වහන්සේලා එකට භාවනා කරන පිරිසක් මිස පැවිදි වෙන්න නම් පැවිද්ද තියෙන්නේ සංසාර බයය සංසාර බය ගැලවීමේ ගතිය. ඒක නිසා ওই දේව ප්‍රජාපති බ්‍රහ්ම තමයි මේ පද්ධතිය තියෙන්නේ. බ්‍රහ්මයාගේ ඔළුව උඩ පාපිෂ්ණක් කරගෙන තියෙනවා සාරිපුත්තු මහා මොග්ගල්ලාන. ඒ පිළිවෙලින් තමයි සංඝයා ඉන්නේ. ඒ නිසා සමහර බෞද්ධයෝ ඒකට සලකනවා අර දේවවාදී බිම දාන්න උනට. ඒකත් එච්චර දක්ෂකම නැහැ ප්‍රශ්නයක් නැහැ. මොකද සංඝයා කියන්නේ දකින්න පුළුවන් පිරිසක්. ඒත් පිළිවෙත් සරුමා සංගගන සොබන. පිළිවෙත් නැත්තම් ඒකත් විකාරයක්. පිළිවෙත් නැත්තම් ඒකත් විකාරයක වඳින එකත් විකාරයක්. වඳින එකත් විකාරයකට වඳින්නේ. පිළිවෙත තියෙන තමන් අතේ තමන් පිළිවෙත් පුරනකොට සංඝයාත් පිළිවෙත් පුරනවා. මොකද්ද ප්‍රතිපත්තිය කියලා කියන්නේ සීල සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට දේවවාදී වුණාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාපතිවාදී වුණාට ප්‍රශ්නයක් නැහැ. බ්‍රහ්මවාදී වුණාට ප්‍රශ්නයක් නැහැ. අදේවවාදී වුණාට ප්‍රශ්නකුත් නැහැ. ඒකයි සතියේ තියෙන වටිනාම දේ. ඒ මොකද අද විශාල වශයෙන් ඔය ඇමරිකාවගේ රටවල දේවත්වයක් දෙවියන් ආශ්‍රය ਸਰබදාරි දෙවියෙක් නැහැ කියන එක සෝල ව්‍යාපාරයක්. ඒකදී විශාල පිරිස් පිටියකට එකතු වෙලා අස්සම් කරනවා දෙවියන් විසින් මිනිස්සයා මැව්වා නෙවෙයි මිනිස්සෙන් විසින් තමයි දෙයියෙක්ම වල තියෙන්නේ. තනියම ඉන්න බැරි කමට. ඔක්කොම අස්සම් කරනවා දිවිමවල තියෙන මිනිස්සයා. මිනිස්සයා කියලා කියන්නේ සාමාන්‍ය සෑහෙන බීපු මිනිස්සෙක් වෙන්න ඕන. පිස්සු හැදෙන්න ඕනේ නැත්නම් මේ තමන්ගේ මේ manussත්ත්ව ප්‍රතිලාභේ හම්බෙච්ච මිනිසෙකුට දෙයියෙකුට ජැක් ගහන්න නැතු ඉන්න පුළුවන් නේ. එයාට එක්ක දෙයියෝ ඕනේ එහෙම නැත්නම් නෑ කියන්නේ. ඒ දෙකේම තියෙන මහා පුදුම ජවයක්. සතියේ තියෙන අහිංසකම කල්පනා කරන්න සතියේ තියෙන නිහතමානීකම කල්පනා කරන්න හැබැයි අරක දැන ගන්න ඕනේ. ඇයි අපිට බුදුහාමර මේ වගේ පසු ප්‍රතිඵල නැති සයිඩ් ඉෆෙක්ට්ස් නැති සතියක් පෙන්නලා ඒ ඔක්කොටම වැඩිය මේක වටිනවා. ඒක නිසා මේ සති ධර්මය එහෙම නැත්නම් මේ අප්‍රමාද ධර්මය අදහන මට්ටමට ගණ්ඩ වැඩමුළු කීයක් කරන්න වෙයි මේ සතියමයි ඇදහිය යුත්තේ ඒකමයි ඒකායන මාර්ගය කියලා කියන්නේ අපි තාම දවල් මිගෙල් රැතන් යන තාම පරණ දෙයියෝ හැම්ම ඉන්නෝ පරණ ඉඩම් බූදල් රණ්ඩු රණ්ඩු කරන එක හැම්ම තියෙනවා ඒ ඔක්කොම කරන ගමන් ඒත් කමක් නැහැ සතිය අඳුල දෙන්න පුළුවන් ඊට පස්සේ මේ බණ අහන ගමන් සත්පුරුෂයන් අසුර කරන ගමන් සද්ධර්මයේ ආරණාසල අසුර කරන ගමන් ඒ තමන් මෙතෙක් හරි චිත්තක්ෂණ වශයෙන් හරි ඇති කරගත්ත මේ සති මාත්‍රාව එහෙම නැත්නම් මේ අප්‍රමාද ධර්මයේ වැඩි කර ගැනීම සඳහා වඩා වර්ධනය කර ගැනීම සඳහා ඒ කෙනාට තමන්ගේම මුල ධාතුව පාවිච්චි කරන්න එන එක තමයි ශේක ධර්ම කියලා කියන්නේ. ඒක තමයි මේ මේ ජවනිකාව වුණාට පස්සේ සර්වඥාසේ ඉතින් තමයි අරගෙන යන්නේ. අන්නේ වෙනස ඇති වුණාට පස්සේ පේනවා මේ මිනිස්සයා ප්‍රධාන වශයෙන් ලෝකේ ඉන්න මිනිස්සයෝ මොනවා හරි අදාහ ගන්න බැරි නම් ඒ මනුස්සයාට මොකද්ද අඩුවක් තියෙනවා ඒස හැම කෙනාම ජීවත් වෙන්නේ හීනමානයකට කිසිම කෙනෙක් මනුස්සත්වයේ පිබිදිලා නැහැ කිසි කෙනෙක් මනුස්සත්වයේ ස්වෛරී කරගෙන නැහැ ස්වාධීන කරගන්න බෑ එතකොට යාට පාළුවක් දැනෙනවා යාට ඕනේ ඝණයක් ඉන්න ඕනේ කුලයක් ඉන්න ඕනේ ඝන සංගණිකාව තියෙන්න ඕනේ ඝනසංගනිකාවේ තමයි අපි මේ විශ්වාසය පහල කරගෙන ඉන්නේ. ඒ ඝනසංගනිකා විශ්වාසය පහල කරන අමනයන්ට තමයි ජනමාධ්‍ය ගහන්නේ. බැංකුවෙන් ගහන්නේ. උසාවියෙන් ගහන්නේ. ත්‍රිපාණච්චෝ ගහන්නේ. බුදුහාම කියන කැලියට ඵලයන් ජනමාධ්‍යෙන් ගහන්න බෑ. දේශපාලනඥයෝ මේක ඉන්න සංඝයාට ඡන්ද ලයිස්තුවක් නැහැ දැන්. නිසා කවුරුත් දේශපාලනඥයන් අපිට ඇවිල්ලා පැත්ත දිහාවත් බලන්න මොනවද දුන්නත් ඇති වැඩක් නැහැ. උන්ගේ ඡන්දයක් හම්බෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාඥයෝ අපිට බැංකු කාඩ් දෙවන්නේ නැහැ. මේ ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නගේ මොකද අපිට බැංක account නැහැ. අපේ බැංක account එක තමයි පාත්තරේ. ගත්ත අයියර ගියා කළු පාට දකින්නකොට කවුරු හරි මොනවද දා. කාපන් හිටපන්. බැංක බැලන්ස් එක තමයි ඔච්චරයි. ඒක බුදුහාමුදුරෝ දෙනවා අපිට ඒ උපසම්පදා මාලකයේදීව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කවුරු හරි තම්බන දෙන පතක් ගන්න මිසක අමුහාල් ගන්න එපා. අමුරතරම් ගන්න එපා. කැතයි. අරගෙන ඵලයි. එනිසා අපිට කාටවත් කොක්ක ගැහුවට වදින්නේ නැහැ. දැන් දැන් එළියට ගිහිල්ලා මිනිස්සුෙකුට පිටරටක එහෙමනම් කාර් ලයිසන් එකක් නැතුව බැංකුවක් නැතුව රක්ෂණ සාතිකයක් නැතුව මොන විදියෙන්වත් පුරුෂයෙක් විදියට ගණන් ගන්නෑ. ඒ මනසට manussත්වයක් නැහැ. ඒක තියෙන්න ඕන. තිබ්බ ගම ඒ බැංක් මේ ලයිසන් ලයිසන් එකේ කාර් එකේම පුංචි චිප් එකක් දාලා දෙන්නේ. ඒ මනස ලෝකේ කොහේ හිටියත් මීටර 6ක් ඇතුළත ඩ්‍රෝන් එකකින් මරන්න පුළුවන්. ඕනම කෙනෙක්. කාර් එකේ තියෙන ස්විච් එකේ චිප් එක තියෙනවා. ඒ චිප් එකේ ඕනම තැනක ඉඳලා කියත හැකි අහවල අතන ඉන්නේ. සෙල්ෆෝන් එකේ ඉඳලා කියත හැකි අහවල අතන ඉන්නේ. ලයිසන් එකෙන් කිය හැකි ඌව මරන්න ඕන කවුරක්වත් ඕනේ අඩි 1500ක උඩ ඉඳලා මීටර 6ක් ඇතුළත බෝම්බයක් ගන්න පුළුවන්. අපි හිතනවා මේ සුද්ධ අපිට බුදුම දේවල් නේ ඔයලා දෙන්නේ අම්මපා යණ යන තැන අපි හොයා ගන්න පුළුවන් අපි නිකන් අර රෑ කලාමැතිරි ඇවිදිනකොට අර දේවේලියක් තියෙනවා වගේ චිප් එක තියෙන තාක්කල් වැඩේ හරි ගියේ. මොකටද උක දීලා තියෙන්නේ? ඉතින් ඒක නිසා පඨවි ඇදහුවත් වායුව ඇදහුවත් තේජෝ අදහන් නැතු වෙන්න පුළුවන් කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඒක යට තියෙන න්‍යාය පත්‍රය බලන්න. භූත ඇදහුවත්, දේව ඇදහුවත් ඒක යට හීනමානයක් තියෙනවා. අපිට තියෙනවා සල්ලි අදහන් නැතු ඉන්න බෑ කියලා. අපිට තියෙනවා හීනමානයක් ඝණයා නැතුව කුලයා නැතුව ඉන්න බැරි වෙයි කියලා. අපිට තියෙනවා අදහසක් ජනමාධ්‍ය ප්‍රවෘත්ති නැතුව ඉන්න බැරි වෙයි කියලා. නමුත් බුදුජානන්සේ දෙන මේ පළවෙනි අභියෝගය අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව කරලා බලන්න අදටත් ඔය එකක්වත් නැතුව ඉන්න පුළුවන් ජොලියෙත් ඉන්න පුළුවන්. කැලියකට ගියාට පස්සේ. ඒ මොකද එහෙම අදහන පිරිසක් ඉන්න නිසා. අපිට දාන්නේ දෙන්න කවුරු ඉන්න බෑ නැත්නම් අපි කැලියට ගිහලා මේ මේ අලහරන කණ්ඩායි. අපිට තහංජාත පහල් පහල වෙන්නේ නැහැ. අපි ඒ ඉන්න පිරිසට බනින්න නරකයි. බනින්න නරකයි කියලා අපිත් එතෙන් නැවිලා තියෙනවා. ඉතින් උඟ දෙනෙක් හිතන අපි මේ ගිහියන්ට බයිනවා, දෙවියන් දාන්න බයින කියලා. උන්දලා නැත්තම් අපිට පාත්‍රෙට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔය දෙවියන්ට දේව පූජාව දීලා පින්ඳ පාත්‍රයටත් මොනවාරි දෙනවනේ. ඒ දොස් කියන්නේ නෙවෙයි මම මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේත් ඒ තරම්ම මොඩ නැහැ. මේ මිනිස්සු අදහන පොදු දෙයට බැනලා කතා කරන්න යන්නේ. කතා කරලා කියනවා උඹ කල්පනා කරපන් මේ මිනිස්සු බය වුණාට පස්සේ මොනවද අදහන්නේ නැත්තේ කියලා. දීයද යත් ගින්නද කඳුද භූතයෝද වතුරද සියල්ලම අදහන. ඒ මොකද manussත්වය අදහන්නේ. උන් දන්නේ මේ දුර්ලභ වූ manussකමක් ලැබිලා තියෙන කියලා. මොකද්ද manussත්වයේ තියෙන ප්‍රධානම දේ ඕන දේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන බැරි දේ දැනගන්න ප්‍රත්‍යක්ෂණය කළ යුතු දැනගන්න ඕන. ඒක නැතුව ඒ කියන්නේ වර්තමාන මොහොතේ විතර යමක් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. සතියෙන් විතරයි යමක් ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඒකෙන් පන්නලා ඉන්න හැම වෙලාවකම අපි දැන හෝ නොදැන අසුතවතෝ පුතුජනෝ කියන தത്വෙට, අරියාණං අදස්සාවි தത്വෙට, එහෙම නැත්නම් අසත්පුරුෂ සත්පුරුෂයන් නොදැක්ක தത്വෙටපත් වෙනවා. නමුත් අපිට සතුටු වෙන්න දෙයක් තියෙනවා. අපි දවසේ සුළු වෙලාවක් හරි ආර්යනාංශලාගේ ධර්මය අහනවා. ආර්ය ධර්මයේ දක්ෂකම පොඩි මට්ටමේ හරි තියෙනවා ඒක හැසිරිලා සීලය ආරක්ෂා කරන්න කියලා අපි හොම්බකට රිවර්ට් වෙලා තියෙනවා. අපි අපි දන්නවා සීලය ආරක්ෂා කරන්න කියලා තියෙන අපහසුකම්. ඒකම සත්පුරුෂ ධර්මයේ අහලා තියෙනවා. සත්‍ය ධර්මයේ උත්සාහයක් කරලා තිනවා වැරදුනත් කරලා තිනවා අන්නේ වැරදිච්ච දේ හරි කමන්නේ හරිගිය දේ හරි කමන්නේ Tamange ප්‍රත්‍යක්ෂණය කර දේ විතරමයි හීනමානයක් නොදෙන්නේ අපිට නිසා දේවවාදයට වැටුණත් අදේවවාදයට වැටුණත් ඒගොල්ලන්ට ගහපා දෙන්න දෙයක් තියෙනවා. සතිය අධහණය කරනට ගහපා දෙන්න දෙයක් නැහැ ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි තියෙනවා. සතියෙන් ඉන්නකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි. සතියෙන් ඉන්නකොට මේ Tamange ඉන්න ඉරියව්වට සාපේක්ෂව මම ඉඳගෙනද ඉන්නේ මම හිටගෙනද ඉන්නේ නිදාගෙනද ඉන්නේ එහෙම නැත්නම් ඇවිදිමින්ද ඉන්නේ කියලා හොඳටම ප්‍රත්‍යක්ෂණය කරතයි. ඒක නෙවෙයි නිවන කියන්නේ. නැත්නම් නිවනට පෙළ සකස් කරනවා. එහෙම ඉඳපු කට්ටිය තමයි මේ මේ අද එකතු වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැක්කට පස්සේ එහෙම නැත්නම් පල්ලංකම් ආභුචිත්වා පළඟ බැඳ පළඟ බැඳ ඉඳගෙන ඉන්න බව ආභෝග කරාට පස්සේ උජුං කායම් පනිදාය කාය උඩට කරලා පිහිටුවාගෙන සෝසතෝ වාස සති පසතෝ පස අඩු ගානේ කෙනාට මේ ඉඳගෙන ඉන්න කයේ පැවැත්ම මැරිලා නැති බව නිින්ද ගිල නැති බව ක්ලාන්ත වෙලා නැති බව පෙනේවි හුස්ම ගන්න ගතිය. එතකොට අපි මේ එක manussකම ඉන්න කයට ගන්නවා. ඉන්න කය මේ හුස්ම ගන්න එකට පිම්බීමකට ගත්තට පස්සේ අපි ඒකට ගියාට පස්සේ ඒත් ඉවර නෑ ආශ්වාස කරන වෙලාවේ දැනගන්න මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා. හරි ඉඳගෙන ඉන්නකොට අපි දැනගන්නේ හිටගෙන නෙවෙයි කියලා. ඇවිදිනව නෙවෙයි කියලා. නිදාගන්න නෙවෙයි කියලා තමයි ප්‍රත්‍යක්ෂණය කරන ක්‍රමය. ඒ ආශ්වාසය කරනකොට දැනෙන මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා. මොකද ආශ්වාසයේ 100%ක්ම සංසිඳිලා ප්‍රශ්වාසයේ පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස කියන එක මල්ලේ දාගෙන හිටියට මේ දෙන්න එකිනෙකාට සම්පූර්ණ අත්පසින් වෙනස්. ඒ ආශ්වාස කරන වෙලාවේදී ප්‍රශ්වාස නෙවෙයි කියලා කොහොමද අපි ප්‍රත්‍යක්ෂණය කළා තව කෙනෙකුට කියන්නේ? කිසිම කෙනෙකුට කවදාවත් කියන්න බෑ. උත්සාහ කරනවා. කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න කී දෙනෙක් මොන විදිහට උත්සාහ කරත් එයා ඒක ওই මාත්‍රකාට ඉන්නෙත් නෑ. ආවට තීරණාට ඒක ප්‍රකාශ කරන්නෙත් නෑ. ප්‍රකාශ කරාට ඒක වටිනකමක් තියනවා කියලා දන්නෙත් නෑ. ඒ නිසා ඉතින් දෙයියෝපේ. ඒ නිසා පටවියාපෝ තේජෝපේ. භූතයෝපේ. ඒව ගැන කතා කර කර ඉන්නවා. අර හුස්ම ආස්වාසේ ප්‍රස්වාසේ වම දකුණ උණුසුම සිසිලස කම්පන චංචල අස්පනා අපිට පේන දේ හෙලි කිරීමෙන් වෙන්නේ මොකක්වත් නෙවෙයි අපි මේ ප්‍රත්‍යක්ෂණය කරපු දේ තමයි වැදගත්ම දේ ලොකම කුසලය ඒක තව කෙනෙකුට කියමනේ ඒක අගය කිරීමක් කරනවා ඒක කියනවා අපි බුදුජානසේ ආරිවංශ සූත්‍රයේ සඳහන් කරනවා ලදයම් සිවුරකින් සතුටු වෙන්න ඕනේ අපි. ඒකල ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඕනේ. එතකොට තමයි ඒක ඔප වැටෙන්නේ. ඒ වගේම වර්තමානට එළඹෙන්න ඕනේ. එළඹිලා එළඹිච්ච එකේ ಗುಣ කතා කෙරුවේ නැත්නම් අපි ඒක නම්බු කරන්නේ නැහැ. ඒක නිසා වර්මාන්ත එළඹුණාට පස්සේ ඒක මහා ලොකු දෙයක් නෙමෙයි හුස්ම ගන්න බව පිම්බීම ඇකිලිම ඒකේ ಗುಣ කතා කරනවා කියලා ඒකේ සටහන් බලනවා ඒකේ ආකාර බලනවා ඒක තව කාට හරි ජීවිතේ වැදගත්ම වார்த்தාව වශයෙන් ඉදිරිපත් කරනකොට ඒ ಗುಣ කතා කරනකොට ඔය මඤ්ඤණා වලට ඉඩ නැති වෙනවා දෙවියන්ට රිංග ගන්න තැනක් නැති වෙනවා භූත ධර්ම ගුඪ ධර්ම වලට එන්න බැරි වෙනවා ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ සා වටිනා සර්වචනanse පෙන්ලා දෙන්න හදන මේ දෙයට ඉඩ දීම සඳහා නැත්නම් බිත්තර වී වගේ තියෙන බැතට ඉඩ දීම සඳහා බොල් ටික පිඹහරින්න ඕන. කාටුව පිඹහරින්න ඕන. පිට කාටුව ඊටත් වැඩි පිඹහරින්න ඕන. ඒක තමයි අපි හුලං කරනවා කියලා කියන්නේ. ඒක තමයි වී ගරන්න ඕනේ. ගරලිවල අපි පාහිනවා. පාහිනකොට මෙන්න බැත, මෙන්න කාටුව, මෙන්න පිට කාටුව කියලා වෙන් කරුවාට පස්සේ ඕන පොට්ටේකට පේනවා මොකද්ද ගන්න ඕනේ මොකද්ද වීසි කරන්න ඕනේ කියලා. අපේ වෙලා නැහැ ඔක්කොම අනාගෙන තියෙනවා. ඇදිය යුතු දෙයි නැති දෙයි සතියෙන් බලන දෙයි නැති දෙයි පැටලවිලා තියෙන දේවල් වලට තමයි මේ ලෝක සාහිත්‍යය කියන්නේ. ඒක වැඩක් නැහැ. සතියෙන් ඉන්නකොට පේන දේ හොඳට සතියෙන් නැතිකොට විකාරයෙන් පේන දේ වෙන් කරලා කියන්න පුළුවන් නිවන් මාර්ගය කියන්නේ. ප්‍රතිපදාව දන්නවා කියන්නේ ඒකයි. ඒ කීම සඳහා මේකෙදි කාරණා 20 ගාණක් සරුවචනanse පෙන්ලා දෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම මේ හැම දේවල් වලටම අපේ සතිය කඩාගෙන හිටියන. ඒ වෙනුවට සතිය එළඹිලා ඉන්න වෙලාවේ දෙයියෝ පෙන්වන්න ප්‍රශ්නයක් නැහැ. ඊට තේරෙන්න පටන් ගන්නවා අරමුණ ගෙවිගෙන යනකොට මෙන්න මේ හීන වගේ රූප සංඥා වගේක් මතුවෙනවා. ඒ වෙලාවට හිතට මේ පේන දේ සංකල්පයක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා තේරෙන්නේ නැති විදිහට අනිවාර්යයෙන් මේ යුගේ පහු කරන්න ඕනේ. පව කරන්නේ නැතුව අපිට කවදාකවත් ධර්ම අවබෝධ කරන්න බෑ. ඒ පව කිරීම භූතයක් නෙවෙයි, අභූතයක් පිස්සුවක් නෙවෙයි. ඒ භාවනා කරගෙන යනකොට හම්බ වෙන තැනක්. එතෙන්දි තේරෙනවා නේ මේවා දන්නේ නැති ලෝකයා. මේක ඇත්ත දන්නෙත් නැහැ, මනෝ විකාරයක් දන්නෙත් නැහැ. ඒකට තමයි අපි මේ මානසික වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. භාවනා කරනකොට උඩු හිතේ ඉඳලා යටි හිතට යනවා කියලා සාමාන්‍ය නවීන වචනෙන් කියන්නේ. ওই භූතස්ථානේ පහු කරන්න ඕනේ. හැමදාම රූපේ රූප සංඥාවක් බවට පත් වෙනකොට ඒ වගේ විකාර රූප පේන. එක්ක අර වගේ ඒ වෙලාවේ අපි දැන් අවුරුදු 90ක් වෙච්ච නීති මේ විනිශ්චයකාරවරයෙකුට ඇත් දෙක පේන්නේ නැති වෙච්චාම මේ වෙන දේ අපි ඇත් දෙක වහගෙන ඉන්නකොටත් වෙනවා. ඇත් දෙකින් එන සංඥා නැති වෙනවා. එතකොට මනසේ ඇහැට සම්බන්ධ සෛල නිකන් ඉන්නේ නැහැ ඒගොල්ල ක්‍රියාත්මක කරලා ප්‍රක්ෂේපණ දාන්න. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ පිටින් ඇතුළට එනේදී පේන දේ. ඇතුලෙන් පිටට යන දේ මනෝ විකාර. එතන මේ පේන දේ සහ මනෝ විකාර දෙක වෙන් කර ගන්න බැරි එක්කනට අපි කියනවා ක්ෂීසොෆීනියා. එහෙම නැත්නම් බයිපෝලා ඩිසීස් පිස්සු. වෙන් කර ගන්න පුළුවන් එක්කන නිවන් මාර්ගේ. එයා සාමාන්‍ය මනුස්සයෙකුට වැඩිය ඉහළ මට්ටමට ගිහිල්ලා තියෙන නිසා මේ දේවල් මේක මනස විසින් ප්‍රක්ෂේපණය කරන ලද්දක්ද එහෙම නැත්නම් මනසට ඒ වෙලාව පිටින් එන එකක්ද කියන එක ආස්වාසිය කියලා කියන්නේ පිටින් ඇතුළට එන එකක්. ප්‍රශ්වාසය කියලා කියන්නේ ඇතුලෙන් පිටතට යන එක. මේ දෙක වෙන් කරගන්න බැන්න. අපි කොහොමද දැනගන්නේ දැකපු රූපයක්ද නැත්නම් මනසෙන් හදාගත්තු රූපයක්ද කියලා. අහපු සද්දයක්ද නැත්නම් හිතෙන් හදාගත්ත සද්දයක්ද කියලා දැනගන්න බෑ. පිටින් හුස්ම ඇතුලට එනකොට සහ ඇතුලෙන් හුස්ම පිටතට යනකොට මේ දෙකේ වෙනස. ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස දැක ගන්න බැරි නම් ඒ කෙනාට වෙන தත්ත්වෙ හිතා ගන්න. ඒ නිසා ඒක අපි හොඳ සිහියෙන් ඒ වගේ අන්දමන්ද තැනකට යන්න ඕනේ මොනවද තියාගන්නේ? ශ්‍රද්ධාව තියාගෙන යන්න, සීලය තියාගෙන යන්න, සතිය තියාගෙන යන්න. එතකොට තේරෙන පටන් ගන්නවා අපිට මේ මරුණට පස්සේ එන භූත ලෝකයේ මේ පරියංකයේදීම යම් ප්‍රමාණයකට අත්දකින්නකොට සරුවච්චන්හන්සේ මේ සියල්ල දැකලායි කතා කරන්නේ. ඔය භූත ලෝකේ විතරක් දැකලා හෝ අභූත ලෝකේ දැකලා විතරක් නෙවෙයි. මුළු පරාසයම දැකපු නිසා උන්වහන්සේට තියෙන අයිතිවාසිකමක් අප කෙරෙහි කරුණාවක් ඇති කරගන්න. අපිට තියෙන අයිතිවාසිකමක් ඒ වගේ සර්වඥතා ඥානය ඇති කෙනෙක් අදහන්න. ඒ අදහන් නැති එක තමයි බුදුරජාණන් කියන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. අපි ඒ වෙලාවට අදහනවා සල්ලි. නැත්නම් දෙයියෝ. එහෙම නැත්නම් දේශපාලනඥයෝ. මොකෙක් හරි අදහනවා කියලා කියන්නේ බුදුහාමුදුරෝ ඉන්න තැන කවුරු ඇදහුවත් බුදුහාමුදුරට අවනම්බුවක් සිද්ධ වෙනවා. අපි ඒක දන්නේ නැහැ. අපි වෙන කමන්නේ බුදුහාමුදුරුවෝ දාන ගමන් තව කවුරු හරි ඇදහුවට කමන්නේ නැහැ. ඒක ගෑණියක් අසාද බැන්දට පස්සේ ඒ ගෑණින් දැසි තව ගෑණියක් දිහා බැලුවාම මිනිහාගේ පැත්තෙන් නම් දාදාන්න නමුත් ගෑණිගේ පැත්තේ මොකද වෙන්නේ? වෙනම් බඳින්න තුිරපන්. දැන් මට පුළුවන් ඕනේ ගෑණියක් දිහා බලන්න බඳින්න නෑ. මොකද බැඳලා නෑ. මට කවුරුත් නෑ එපයි කියන්නේ. බැන්දා නම් එහෙනම් දැක්කත් කමන්නේ ගෙදර ගෑනට කියන්න පරාසෙන් ඔයාට වැඩි අනේ ලස්සන යා ගෙදර ගෑන ලස්සන කියලා කිව්වොත් මොකද වෙන්නේ? මේ බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සනට බබලද්දී ඉඳද්දී අපි මේ එක එක දේවල් අදහන එක අදහන එක වෙනවා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් එතකොට බුදුහාමුදුරන්ට අවනම්බුවක් සිද්ධ වෙනවා. ඒ නිසා පුත්‍රජානක්ෂේ සඳහන් කර තියෙන මෙන්න මෙහෙම මෙහෙම දේවල් වල ඔබලා ගැදෙයිලි එනවා. මාත් කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවට මම දෙනවා බුදුහාමුදුරුවෝ නොවන ධර්මයේ නොවන කර්මස්ථාන ධර්මයක් පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයෙන් ওই විකාර බොල් අයින් කරලා පිටකාටු අයින් කරලා බැත වාගේ තියෙන මේ සතිය මූල කර්මත්තානේ අදහන්න අදහන්න අදහන්න තමන් අරියන් වංශේ දැකපු කෙනෙක් සත්පුරු ධර්මයේ අහපු කෙනෙක් ඒකේ දක්ෂ කෙනෙක් ඒකේ විනීත හැසිරිච්ච කෙනෙක් බවට පත් වෙනකොට තමන්ටම තේරෙන්න ඕන ඊට වැඩිය අද මං බහුසුත භාවයට පත් වෙලා තියෙනවා ඒ ආර්ය විනයෙහි දක්ෂ වෙලා තියෙනවා හැසිරෙන්න උත්සාහ කරනවා. ඒක ලෝකයා දකින්නේ නෝන්ජල්කමක් විදිහට. සත්තු මරන්න පුළුවන්කම තියෙදි සත්තු නොමර නිකන් ඉන්නවා. හොරකම් කරන්න පුළුවන්කම තියෙදි හොරකම් නොකර නිකන් ඉන්නවා. කාමීත්‍යාචාරය කරන්න පුළුවන්කම තියෙදි කාමීත්‍යාචාරය නොකර නිකන් ඉන්නවා. බොරු කේරන් හිස්සචන පරිසවචන කියලා හම්බ කරන්න පුළුවන්කම තියෙදි නොකිය නිකන් ඉන්නවා. මේක නෝන්ජල්කමක් නෙවෙයි. ඒක පුත්‍රජානංශය කියන්නේ ආර්ය විනය කරන විනයනයක්. ඒකෙන් තමයි අපි ශිෂ්ටද නැත්තද කියලා තේරුම් ගන්න. ඒක නිසා මේවා කතා කරන්න නිසා හුඟක් වෙලාට මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍ර සාමාන්‍ය දේශනා වලට ගන්නෑ. පැත්තර කවුරුත් බණ අහන්න කැමති නෑ. මේවා අහනකොට කෙනෙහෙනවනේ. අන්තික හුඟක් වෙලා තියෙන බණ කියන අහමුදුරන්න කෙනෙහෙනවනේ. පිටලා කිව්වේ නැත්තම් ඒ ඒ බණ කියනකොටත් හොඳට හිත තියාගෙන ඉන්න ඕනේ මේ බණ කියනා වගේම අහලා තමනුත් හිතියට වැඩියෙන් විනයනේ ශික්ෂණයට යනවන අඩුපාඩුකම් තියෙදි බණ කිව්වත් බණෙන් වැඩක් සිද්ධ වෙනවා. ඒක නිසා බණ කියන බණහන ඔක්කොටම මේ ධර්ම අමාරු තමයි. නමුත් භාවනා කරන කෙනෙකුට දුන්නත් කියලා ඒක වැරද්දක් වෙන්නේ නැහැ. මොකද ඒ ඇත්තෝ යෝනිසමංස්කාරයෙන් රැඩිකල් විදිහට මේවා කල්පනා කරන නිසා කොයි වෙලාවක හෝ මේකේ ප්‍රයෝජනෙට හිතින්ද ඉඳී තියෙනවා. අර සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හිත ඉස්සලා ආපු ගමන් ඉතින් ඒ විදිහට තම තමන්ගේ ශක්ති ප්‍රමාණය සීල් සමාධි ප්‍රඥා ශික්ෂා පුරවනකොට මේ ධර්මයත් ඒකට සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන ඥාන අවබෝධය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකට පොඩ්ඩක් වැඩි වේලාවක් ඔගේ අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා පරණ චාරිත්‍රාක් විදිහට අපි දේශනාව સમાප්තියේ පොඩි වෙලාවක් කරගන්නවා ඒක පිළිබඳව ප්‍රශ්න ප්‍රකාශන එන්ට මාතුකා තියෙනවා සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාවක නාමේ එහෙම නැත්නම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ දේශනා වාරේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් સમાપ્ત කරන්න ඉස්ලා කාට හරි සභාවට කිය යුතු කළ යුතුමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. සම්පජන්‍ය කියන්නේ මම මේ දේශනාවේ මතක් කළා සම්පජන්‍ය නෑ එහෙනම් මොකක්ද සම්පජන්‍ය කියලා මොකද්ද අදහස් කරන්න කියන්නේ බලන්න සතිය වද මේ වර්ධනය කරගන්න ඕනේ සතිය වර්ධනය කරන ඒකට මට අහන්න සතිය කියලා මොකද්ද අදහස් කරන්නේ කියලා වර්තමාන වර්තමානයේ වර්තමානයේ වර්තමානයේ ඉන්න කෙනෙක් සතිය දනාගන්න ඒකේ වර්ධනය කියලා කියන්නේ මොකක්ද ඒක? මම අදහස් කරනවාද ඒ සතිය තුළින් කාලය ඒක ප්‍රමාණාත්මක වර්ධනයක් කියලා කියනවා. සතියින් සුළු කාලය වැඩි කරන්න බෑ. සතිය කියන්නේ වර්තමාන. වර්තමානයක දික් කරන්න බෑ. වර්තමාන වර්තමානයි. සමුචිත්තක්ෂණ ගානක් සතිය ඉන්නවයි කියලා කියන්නේ ඒ වර්තමාන මොහොතේට ප්‍රමා ඒක ප්‍රමාණ වර්ධනයක් කියනවා. නම් ගුණාත්ම වර්ධනයකුත් තියෙනවා. ගුණාත්ම වර්ධනය කියන්නේ එimhe ඉන්න වෙලාවේදී පේන දේ හොඳට සමීපව බලනවා. නැතිතෝ ගොදුරු කරගන්න අරමුණ අපි ආනාපාන සතිය පවත්තන්නේ ඉරියව් වෙන සතිය පවත්තන්නේ ඒ ආනාපානේ විස්තර බලන්න. ඉඳගෙන ඉරියව් විස්තර බලන්න. අස්තර විස්තර බලන්න. එතකොට සතිය වර්ධනයක් සිදු වෙනවා. ඉතින් ඒක සතිය නැති වෙලාවේ සතිය වර්ධනය වෙන වෙලාවේ වෙනස දකින්න සම්පජඤ්ඤය හරහා තමයි. සතිය නැති උනන් වගේ නෙවෙයි දැන් මෙතන මට වෙනසක් තියෙනවා කියලා වෙනසක් පේනවනේ. එහෙම කිව්වම තේරෙනවා. සතිය පවතින වෙලාවක සතිය නොපවතින වෙලාවක වෙනස. නැත්නම් සතිය පවත්තන් නැති ආට මේකයි වෙන්නේ මට පවත්තන මට මේකයි වෙන්නේ කියලා වෙනස සංසන්දනාත්මකව වැටෙන්නේ සම්පජඤ්ඤයට තමයි. ඒක විවිධ පැති තියෙනවා අපිට මේ සාකච්ඡා හැටියට එතන එතන තමයි එකඟ වෙන්න පුළුවන්. කතා කරපු මේ දේව විශ්වාසය භක්තිය එන්නේ එක පෙරභවයෙන් ඉන්නවනේ එක පොඩි කාලේ කවුරු හරි වන්න බුලක් එන්නවනේ එක ඉස්කෝලේ නැත්නම් දෙමව්පියෝනේ ඒ ඕක නැවතුනේ තිත ලේසි පුළුවන් විදියක් තියෙනවා ඒක ලේසි නේද සතිය මෙවකලේ කියන්නේ දරුවෝ හදන්න ඕන දෙමව්පියන්ට ඇසුරු කරන්න දෙන්නේ නැතුව දෙමව්පියෝ තමයි මේ කක්ක කරන්නේ يعني අර බැල්ලියෝ ගාව පැටව පුදිනකොට බලුමක් කො යනවනේ පැටවුන් කිකිලි ගාව පිටර රැක්කොත් කිකුළු ගඳ එනවා පැටවුන්ට. ඉන්කියුබේටරේ දාලා ඉවරලා වෙනම තිබ්බොත් කුකුල් ගඳ වදින්නේ නැහැ. අන්නේ වගේ ඉස්තරලම අපිට අන්දන්නේ අම්මයි තාත්තයි කියන. දැන් කියනවා. ඊට පස්සේ උට ඇඳුම් ගලවන්න පුළුවන්. දැන් ඇඳුම් ගැලුවොත් එහෙම මල විකාරයක් නේද? ඒ උපදිනකොට හෙළුවෙන් තමයි ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ අම්මා අන්දනවා. දැන් උඩ පස්සේ නෝ ඇඳුම් නැතුව බෑ කියලා. එතෙන් නඩු දාන්න. ඒ නිසා මේ අපිට අම්මා තාත්තා තමයි දෙගුරු මුල් ගුරු වෙන්නේ. ඒගොල්ලෝ තමයි දාන්නේ. ඒක හොඳ දේවල් ටිකුත් දානවා. ඒක නෑ කියන්න බෑනේ. නමුත් මේ අර පැකේජ් එකේ පැකට් එක ඔතලයි වෙන බඩු ටික පැකින් පැකින් වල තමයි දෙයියෝ ඉන්නවා. දේවතා පැකට්ටුව කියලා පොතක් ලියන්නේ අර කවුද මේ ගුණදාස ධර්මසිරි මහත්තයා. ඒක ඔය මේ හුඟක් වෙලාට මේ කාල් ජුන් උත්සාහ කරලා බැලුවා මේ දේව නිර්මා දේව වැදහිල්ල වගේ දේවල් අප්‍රිකාවේ ආසියාවේ වැද්දන් අතර ශිෂ්ට මිනිසුන් අතර පොඩි ළමයින් අතර ඉගොත්තු අතර තියෙන වෙනස කිසිම වෙනසක් නැහැ. කොයි මිනිස්යාගෙත් ඒක සමානයි. අපි එක එක දිවිවරුන්ගේ නම් කිව්වට ඒ නිසා හීනවල සමානකමක් තියෙනවා. අපි හැදිච්ච පරිසරේ මොනවා වුණත් ඒ හීන අතර සමානකමක් තියෙන එක තමයි සයිකොලොජි වලට සයිකියාට්‍රි වලට පටක් ලැබුණේ මානවය අතර පොදු ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒකට ඒ සාමාන්‍ය නස්සත්‍රේ කියනවා උපපත්ති කේන්ද්‍රය සහ ආරූඪ කේන්ද්‍රය කියලා එකක්. උපපත්ති කේන්ද්‍රය තමයි උපදින වෙලාවෙ ඉඳන් ග්‍රහයන්ගේ බලපෑම. ආරූඪ කේන්ද්‍රය කියන්නේ අපි ඇසුරු කරන්නේ මාළුකාරයෝ ටිකක් නම් මට මාළුකාර ගන්ස්කයක් එනවා මේකට. මං ඇසුරු ගන්න හොරු නම් හොරුගත ටිකක් එනවා. මං ඇසුරු ගන්න සංඥා නම් සංඝගත ටිකක් එනකොට ආරූඪ වෙනවා අපිට. ඒ ආරූඪයක තමයි වැඩ කරන්නේ ගොඩක්. ඇසුර. අපි ඇසුරු කරන කල්යාණ මිත්‍ය ඇසුරත් ලැබුණොත් නිකම්ම නිවන් දකිනවා. ඇසුරු කරන්නේ කවුද කියලා කල්පනා කරන්න අපේ ජීවිතය අපි වැඩි. ඒ කවුරු තීන්දුව කළාද? කවුද විනිශ්චය කරන්නේ ඒකට? මේ කල්යාණ මිත්‍රොත් ඉන්නවා. කල්යාණ මිත්‍රෝ ටිකක් ගණන් හැබැයි. මේ ටිකක් ගෙවන්න ඕන. අරගොල්ල දින දෙයියෝ ගෙට දාගෙන දෙනවා වගේ ගෙට ඇවිල්ලා ටෙලිෆෝන් කෝල්ලා දීලා ගෙදෙට්ට එනවා. ඉතින් අපිට හිතනවා ඒගොල්ලෝ ලාභයි. ඒ නිසා සේවනාච බාලං අයින් කරුවොත් පණිතානංච සේවනා ලැබේ. ඉතින් අපි අසේවනාචේනාවට ආස නැතුව අයින් කරන්න ආස නැතුව පණිතානන්ත සේවනා කරන්න කිව්වහම කිරි දෝලා ඒකට ගොම ටිකකුත් දැම්මොත් එන්නේ බාල්දියට ඒක කිරි ඉතුරු වෙන්නේ ආයි කිරි තියෙන එකට ගොමයි මුත්‍රා වැටෙන්න දෙන්න එපා පෑදීතියට බොරදියේක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා මෙච්චර පිරිසිදුකම තියෙද්දි දාගත්තොත් ඒ අසත්පුරුෂයා නෙවෙයි දාන්නේ අපි ගිහිල්ලා අසත්පුරුෂයාගේ ඕජාව ටික අරගෙන දාගන්න ඒ භාවනාවේදී ප්‍රිය රූපයක් දැක්කොත් ඒ මනස්කාරයේද ඒ ප්‍රියභාවය නිසා ඒක මනස්කාරයේ ඉතිරි දැනුමක් දැන් කියන දේ මම තිබ්බ ගැද්ද දන් දෙනකෙ හැදුනා තාඩිය පිස්සු කරගෙන හන්නේ වචනයි ඒ ප්‍රිය රූපයේ කැමැත්ත නිසා ඒකත් එක්ක පිළිබඳව ඉදිරියට නිසා අත්වත් යන දැනගන්න අප්‍රිය රූපෙටත් එහෙම තියෙනවා. අප්‍රිය රූපෙත් වේදනාව නිසා මොකක් හරි ගලයකට වගේ කැපුවොත් බැලි බැල්ලිලිව වගේ වතුරලි වගේ මකන්න බෑ. ඒ වැඩියෙන් කැපෙන්නේ අපි ඒ රූපේ ප්‍රියයි කියාගත්ත මිසක රූපයේ ප්‍රිය භාවයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් බලුකුණක් දක්වපුවාම කපරයට ප්‍රිය රූපයක්. අපිට අප්‍රිය රූපයක්. අපි දක්වපුවාම ඒකේ හිතේ තියන්නේ ද්වේෂ මූලෙයි. කබරයයිගේ හිතේ තියන්නේ නැදකි විතරක් මට ඒක කාගන්න බැරි වුණානේ කියලා ප්‍රිය රූපේ. එකම වස්තුව ප්‍රියාප්‍රිය භාවය වෙනස් වෙනවා. ඒ නිසා මේ ප්‍රියාප්‍රිය භාවය අනිත්‍යයි. ප්‍රිය නම් ප්‍රිය ඒ වෙලාවේ මට විතරයි තව පස්සේ වෙලාවක මට නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි දකින්න රූපේ ප්‍රිය භාවය එනකොට ඒක සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියලා දරගත්තා නම් ඒකේ ඒ වෙලාවේ හැටගත්ත දෙයක්. බොහොම ගොරෝසුව පේනවා මේ අප්‍රිය නෙමෙයි ප්‍රිය කියලා. සංකත පටිච්චසමුප්පන්න හේතුඵල ධර්මිකේ ඒ දේ දකින්න තු ප්‍රියභාවය පහළ වෙන්නේ. දැකපු නිසා කියලා මේ ධර්මයේ පහළ වෙනකොටම වස්තුව දිහා හෝ ප්‍රියභාවය වෙනුවට මේකේ සංකත ස්වභාවය මේකේ ගොරෝසු ප්‍රකට භාවය පටිච්ච සම්පන්න ස්වභාවය දකින්න පුළුවන් කොච්චර වටිනවද ඒක ධර්මයක් නේ දකින්නේ නෑ අරමුණ පවත්නකොට අපිට පේනවා අරමුණත් එක්කම ප්‍රියමනාප අප්‍රියමනාප අර මහත්ය කිව්වාගේ પરම්පරාවෙන් හරි දීමෝපිය දීලා හරි ඉබේ එනවා අන්න ඒක දැකපු දවසේ පේනවා ඒ අතින් අපි ඔක්කොම සමානයි. අරමුණක් දැකලා ප්‍රිය වුණොත් ඒකට කියනවා රාගානුපතිතං සමාධිසු පරිපන්තෝ. ඒ කියන්නේ අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිසු පරිපන්තෝ. අබිනත අරමුණක් දැක්කොත් රාගය පහළ වෙනවා කියන එක ලෝක න්‍යාය ධර්මයක්. ඒතකොට සමාධිය කැඩෙනවා කියන එක ලෝක න්‍යාය. ඒකේ එතකොටම දකින්න ධර්මයක් නේ. අරමුණ අයින් කරන්න කියලා හෝ රාගය අයින් කරන්න හදන එක නෙමෙයි තියෙන අරමුණක් තිබිච්චා රාගයක් තිබිච්චා ඒකට මේ ධර්ම පද්ධතියක් මත වෙනවා කියන එක උණු උණු පටිච්චසම්පන්න ධර්මය ඒක දැක් ගන්නවා කියන එක ලේසි නෑ මොකද අපිට මොනත විතරනේ පේන්නේ අර විනිවිදලා දකින්න බෑනේ ඉතින් භාවනා කරලා කරලා කරලා අරමුණක් දකින්නට දකින්න දකින්න කියලා බලලා ඒකේ ඒතියෙදි ඇහෙන් පහළ නොවි පවතින්නේ මේ වස්තුව කෙරේ තියෙන මනාපමනාප දෙක නිසයි කියලා දැක් ගන්න පුළුවන් නෝ මනාප නිසයි අමනාප නිසයි කියලා එදාට හදා. එදාට වස්තු දෙක ප්‍රශ්නයක් නැහැ. දැකීම හරහම පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා පේනවනේ. හේතුඵල ධර්මිකේ මේක ආවේ. දැන් නැති කෙනා මනාවේ පහල කරන රූපෙට බැන බැන ඉන්නවා. දැන් දන්නවා රූපේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ තෝ තුල ප්‍රශ්න තියෙන්නේ තෝයි මනාවේ ඇති කරගත්තේ. ඒක දැකපං. ස්පන අපිට දැකපං කියලා බලනකොට බුදුහාමුදුර තමයි පේන්නේ. ධර්මයේ තමයි පේන්නේ. ඒ නිසා ඒ බලන දේ ගුණාත්මක වශයෙන් ඇතුළට යන්න යන්න ධර්ම પરම්පරාව පරිණාමයටපත් වෙනවා. ඒ වට කියන්නේ යාගේ ඒ මේ කට්ටු කියන්නේ කාටුන් කියලා. ඇහි මූණෙත් දතුයි ඇහියි එක පැත්තක සටහන් වෙනවලු. කාටුන් තව තැනක සටහන් වෙනවලු. ඒක අපේ තියෙනවලු හැම කෙනාගේම මේ යම් යම් දේවල් වෙන්කොට අඳුනා ගැනීම සටහන් තබන ගැතිය. ෆොටෝ තියෙනවා, වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. මගේ කම්පියුටරෙත් තියෙනවා. හරි වගේ අතන මීඩියා දෙකේ වීඩියෝ මගේ තියහදී තියෙන්නේ. ඒක විතර අවිත්‍යකේ පොතේ වෙන්න පටන් ගත්තා. භාවනා විදියට. භාවනා නෙවෙයි ඇස්පෙන් නැති ඉන්නවා. රිටර්න් දවෙකට ඕක වැඩි වෙනවා දැන්. ඒ මේක මේක මේ ආයතනිය දුවන්න එපා පිටින් දරින්නේ නැහැ. ඉන්නති කොට ඇතුලේ තියෙන ලයිබ්‍රරි ෂොට්ස් දාලා ඉතින් මැගසින් එක දුවනවා. කොහොම හරි ගෙනියන. ඒකෝර අපි දන්නේ මේක පුරවන්න ඕනේ මොන හරි එකකින්. පුරවන්නේ මොකද්ද? පිටින් ඇතුලට එන ඒවා දේවල් නෙවෙයි දැන් තියෙන්නේ. ඒව තිබුණ අවුරුදු 40 යනකම් අපේට. 40න් පස්සේ වමාරා කෑමක් සිද්ධ වෙනවා. 50 පෙන්නට පස්සේ ගන්න බදයක් නැහැ. ඌ ඉන්නේ කොහොමඩක්වත් අර කක්කායම. අර කඳපණුවයි ඉන්නේ. ඒකම කකා කකා ඒක තුලම නිවන වෙනවා. පිස්සුද වලිගය අපාගත්ත නිවන් තියෙනවනේ. ඌ එකෙන් පිට යන යන්න බෑ දැන් වයසට ගිහිල්ලා දැන් ඉතින් වම තියෙනකොට දකුණ යන්නේ. බොම්බේ දකින්නකොට කල්කටා පේන්නේ. ඉතින් මොනව කරන්නේ? ඊට පස්සේ කියනවා අනේ බලන්නකෝ මට යමක්කමක් තේරෙනකොට කෙල වෙලානේ කියලා. තේරෙන්නේ ඉස්සලා කිව්වොත් මා මේ භාවනා කරන්න ගිහිල්ලා පොඩි උන් කියන්න බෑනේ ඔයගොල්ලන්ගේ දරුවන්ට භාවනා කරන්න කියලා මොනවද කියන්නේ කියලා මොකටේ? ඕගොල්ලෝ මේ පාරද්දාගෙන භාවනා කරලා අපිට වැරදිලා නෑ තාම. අපි සම ජොලියේ ඉන්නේ අපිට අපේ ජීවිතේ ගෙනියන්න දෙන්න දෙන්න පැංගිලි ගන්න කියන. ඉතින් ඌ 50 පැන්නට පස්සේ යනවා 100. භාවන මධ්‍යස්ථානයක් එම ළඟ දස්තර නැති කියලා. ඒකට ඌ හොඳටම කියලා. ඉතින් හිතන්නේ බුදුරජාණන් වහන්සේ 35 දී අවබෝධ කළා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 32 දී විනාශ වුණා. හිටියානම් 50 වෙනකම්. කිස් දෙකේදී විනාශ නොවි 50 වෙනකන් හිටියානම් කොච්චර ගැඹුරු ධර්මයක් එන්න තිබ්බද? මේ කතෝලිකය අදහනවා 32 මේ පරිලෝකයයි කියලා. බෞද්ධයා කියනවා ඊට පස්සේ ජීවිතලා කාශ්මීරට ඇවිල්ලා අද 80 දෙකක් වෙනකන් ඉඳලා ඒ රටේ හිටපු මේ ලාමාවරයෙක් වශයෙන් අභාවයටපත් වෙලා තාම මිනිය වල්ලපු තැන තියෙනවා කියලා. ඒ උත්තාන කතා මොනවත් ඇත්තේ නැහැ. ගුරු එතන කෙරුවේ මිනිය උසගෙන ගියා මේ අර මොනදෝ. පත් වෙන්න දෙයක් තියලා එතන දෙපැත්තේ උපදින කකුල් දෙක කඩලා තියෙනවා මිනිහ බාණ්ඩ ඉස්සලා. මෙයාට මොනවද දීලා තියෙනවා මේ විනාකිරි වගේ જાතියක්. ඊට පස්සේ ඒ වෙලාවේ මැරලා තියෙනවා. මැරුණා මොකද වෙලා තියෙන්නේ සී මූර්ජා වෙලා. පැය හයක් ඇතුළත බාලා තියෙනවා. බාලිවල ගල්ගිර තිබ්බට පස්සේ මෑන් මිසි. කට්ටිය කිව්වා දෙවිය වුණයි කියලා. ගිහින් වල පැන්ලාවිල් වල මේ බටහිරට ගිහිල්ලා ඊට පස්සේ නෑ මේ කණ්ඩායමක් ආවා. ඉතින් අපේ බෞද්ධයෝ කියන කතාව ඇහුවා. කොහොම හරි අවුරුදු 82ක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අවුරුදු 30 40 වෙනකන් එකතු වෙන තොරතුරු තමයි ඊට පස්සේ මම අරන්නේ. අවු නැහැ. එවැනි මේ ජීව දකින්නකොට පීඩික මේ මගල ගන්න නැත්නම් ග්‍රහණය කරන දාන්නේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිව කරෝතිව තතෝනං සුකමන් වේති ඡායාව අනපයින් පළවෙනි ධම්මපද ගාථා. මේ ඔක්කොම මනෝමයයි. මනෝ කුම්භංගමයි, මනෝ සෙට්ටයි. ඉතින් ඒ නිසා පිරිසුදු මනසින් බලන්න මේ මනස කොච්චර කෙරුවක්වත් මට සුභසිද්ධි ජනක දේවල් විතරක් නෙවෙයි තියන්නේ ගොඩාක් තියාගෙන ඉන්නේ මට අහිමි කරන දේවල්. ඉතින් ඒකට අපි මනස කියනවනම් ඊට වඩා අමනකමක් තියෙනවා. මේ Tamanට වද දෙන දේවල් ආයුධයි වසයි විසයි එකතු කරගෙන ඉන්න මේ ගබඩාවට මම කියනවනම් මම මුර්ගීක් නේ. නිසා පසන්න මනසකින් බලන්න. පැහැදිලි මනසකින් බලන්න මේක එකතු කරලා තියෙනවා නම් ඔක්කොම වස විෂ ආයුධ තමයි තියෙන්නේ. ඒක එළියට එනකොට අපි නැටුවට මේ බඩු ගබඩා ඇති වෙන්නේ තියෙන. ඒකනේ මම කියන්නේ. ඒක පිටුදෙන් කියනවා මනෝපුප්පංගම ධම්ම මනෝසෙත්තා මනෝමයා කියලා. ඒන අර අර විද්‍යාඥයා කතා කරපෙන්නාගෙන් අහන ඔයාට නැද්ද? මටත් තියෙනවා මං හිතුවලු ප්‍රශ්න මගෙන් ආයි කියලා. මටත් දැන් අවුරුදු 90 කිට්ටු එකන එනවා. මම ඒක දන්නවලු එනකොට මේ මනෝ විකාරයක් කියලා. එතකොට බලනකොට මේ දරුවෝ කියන්නේ මොකද? ඒත් මනෝ විකාරයක් නෙවෙයි. බුදුලිය කියන්නේ මොකද? ඒත් මනෝ විකාරයක්. මරණ වෙලාවේ බලනකොට අනිත් පැත්ත මරණේ ඉඳලා මේ පැත්ත හැරිලා බලන්න බලන්න. එහාට ගිහිල්ලා මේක දිහා හැරිලා බලන්න මොනවද කරලා තියෙන්නේ කියලා නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒක නිසා මරණේ පැත්තේ ඉඳලා ජීවිතේ බැලුවොත් ආයි කවදාකවත් මේකට එන එකක් නැහැ කියලා කියනවා. ජීවිතේ පැත්තේ ඉඳලා මරණේ දිහා බලනකොට වෙන්න තියෙන භයානකම තමයි. මේ මිනිස්සයා බය ජීවත් වෙන්නේ මරණයට. එහෙම නෙවෙයි මරණයට පස්සේ පිළි ඉඳලා මේක දිහා බලන්න අපි මේ නට නාටකම් කුමන නැටුම් කෙලි කවට සිනාදා මේ ඔක්කොම විහිළුවක් වඩටපත් වෙනවා හරියට මේ මනසට පහරින අර ෆොටෝ එක වගේ මේ අපි මේ ඇත්තයි කියන දේත් එච්චර තමයි හැබැයි අතරින් තමයි කඩන්න පුළුවන් ඒක කඩාගෙන ඒක ලොක් කරනකොට පේනවා මේ අපි රණ්ඩු සරුවල් කරන්නේ ගහ බැන ගන්නෙ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ ඔය වගේම මනෝ විකාරයකට කවදාද හීනේ නැගිට දවසේ තේිනවා මේ ළමා හෙල්ලමක් ඉතින් බුදු කෙනෙක් නොහිටියානම් අපිට ළමා සෙල්ලමක් නෙවෙයි ඒක ඇත්ත වෙනවනේ. ආරිනාංශය දැක්කම සත්පුරුෂය දැක්කම මේක විකාරයක්. ආරිනාංශය දැක්කේ නැත්නම් සත්පුරුෂය දැක්කම මේක තමයි දේශපාලනේ මේකටම මැරිලා කරවිලේ උපම්පන වගේ කරවිලම කකා ජීවත් වෙනවා. කරවිලේ කක් මේ මේ මේ පණුවර කරවිලේ තිත නැහැ කියනවා. උඩ හර රසයි දුවේ. අපිට තමයි ඒක තිත්ත තියෙන්නේ. බුදු කෙනෙක් පහළ නොවුණා නම් අපිට ලේච්චයි තමයි. බ්ලැන්ඩර් බ්ලේඩ් නෑ කියන්නේ අඩු ගන්න අපිට සහන් එලියක් තියෙනවා. අපිට පෙන්නපු මහා කාර්මිකයන් වහන්සේ නම ජීවත් වෙනවා පුළුවන් තරම් ඒකට ජීවත් වෙන්න හදනකොට මේ විකාර කරන මිනිස්සු තමයි අපිට බුදුහාමුදුරට වැඩිය බණ උගන්වන්නේ. ඒ ටික නැතුව කොහොමද කන්නිවන් දකින්නේ? බෑ මේ මේ මේ. බજારයක නැතුව මේ ගණය නැතුව මේ කුලය නැතුව කොහොමඩක්වත් කරන්න බෑ. හැබැයි උඩ උඩ තියන්න යන්න එපා. දෙයිය උඩ තියන්න යන්නත් එපා. මගේ සතිය මගේ මනුස්සකම විතර වටින එකක් නෑ කියලා අනේකයි කියන්නේ. අතර සම්මත මේ ඒ කාම සංඥාව ගැන මේ මගේ කලින් බලගෙන මේ හුවා ඒකනම් මේ ප්‍රශ්න තිබුණා මේ ඒ කියන්නේ අනුමින නේකුව අවදියටම අවදි වෙලා ඉන්නකොට මේ අවදිය ටිකක් අර දින්දතියක් වගේ මේ නින්දට වගේ යනකොට මේක එනවා දැන් එක එක මේක කියන්නේ හරියටම කියන්නේ සබන් බෝල් එක එයත් ඇඟිලා තියෙන රූප වගේ තමයි එක එක විදිහට ඒක එන්නේ. ඒ වෙලාවට ඒක ගන්නවා ඊට පස්සේ මේ මොකද්ද කියලා හරියට මතක නෑ. ඒක මොකද්ද කියලා දැනගෙන ඒක නෑ බල ඇහුවම් පස්සේ පස්සේ පරියන්කේදී මේ මම මෙහෙම සක්මන් කරලා යනකොට මේ වෙලාව වෙනකොට ඊට පස්සේ ඒක දෙන්නේ එකපාරම දැක්ක මෙහෙම දෙන්නේ. ඊට පස්සේ ඒ වෙලාවේදී ආවේ මේ අර වගේ මේ ගෑන් ළඟට ඇවිල්ලා ඊට පස්සේ ගැහණු කෙනා දත් ටික පෙන්වන විදිහට අර එළ වගේ මුණක් එක්ක ඒක මෙයා කරලා ඒක විදිහට බින්දුවා. එතකොට ස්වයං මාස්ටර්ගේ දේශනාව අහපු එක මතුන. එන්නලාද ඒකත් එක්ක සම්පූර්ණ මේක සම්පූර්ණ විනලා ගියා. විනලා සම්පූර්ණම ආලෝක දෙක බවට හිම්පත් වෙලා ඒ කතාවටින් නතර වෙනවා. ඉතින් ඥානය අනිවාර්යයෙන්ම පිට ගොඩක් වටිනවා කියන එක තමයි තේරෙන්නේ. ඒ වෙලාවටම එන්න ඕනේ. ඒ වෙලාවටම නොවුනා නම් ආවේ නැත්තම් ඉතින් කොච්චර මොලේ තිබුණත් මතක්ුනේ නැත්තම් වෙලාවට වැඩක් වෙන්නේ. ඒ නිසා ඒක ඔක්කොම මේ පටිච්ච සමුප්පන්න කියන ඒ වෙලාවට උපදින්න ඕන. කොහොමද ඒකට කියන්නේ? ඒ අවස්ථාව. එහෙම නැත්තම් ඒකට තියෙන ප්‍රයෝගීතාවය. ඒ වෙලාවට ඒක මතුවෙන එක කොච්චර බනහලා තිබ්බත් ඒ වෙලාවට ඒ කාරණා මතුවෙන එක natural selection එකක්. ඒක එයාගේ තීර්ණාත්මක දෙයක වෙයි නොවේ කියන බේක හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික්. උනොත් හොඳයි. උනොත් ලොකු වෙනසක් වෙන නොඋනොත් සුතුමේ චීනා තමයි අපිට ආයේ ලතුරු ඇරලා බඩු හොයනකොට සිද්ධිය වෙලා ඉවර වෙලා ගිහිල්ලා. ඒ වගේම අද එකම කාරණාවක් තියෙනවා. ඉතින්මනක කිව්වා මේ දේශනාවකින් කියන භාවනා කරද්දී කවුරුහරි ඇස්සොත් මෙසාව කැස්සොත් මේ කතිය දහනවා කියන එක සම්මත සදාහන් කරන්නේ ඊපස්සේ මේ පහුදා පරිණතදී මේ කුසියපැත්තේ කවුරු කතා කරගෙනවා. ඈතෙන් එනකොට ඒ සද්ද සාමාන්‍ය පරිසරයක සද්දයක් වගේ ලොකු ගන්නක්. ඊට පස්සේ දැන් ඊට පස්සේ සද්දයක් වගේ නේ කියලා තීලක් වෙලා ඇහිඳියා. ඊට පස්සේ ළඟට ළඟ ළඟට එනකොට ආය අතමැද පහළ වෙලා ඊට පස්සේ ඒකට වෙන හේතුවක් කියන්නේ ඒකද මේක සද්දයක් නේ කියලා ආයතන කියන්නේ හේතු බලයක් විදිහට දැකීම. ඊට පස්සේ ඒක කිව්වම ආය ළඟට ඇවිල්ලා ගොඩාක් කතා කරනවා. ගොඩාක් කටි එක දෙල මේක ලොකු සද්දයක්. ඊට පස්සේ ඒක තමයි දැන් ඒ වෙලාවට කෙලින්ම අවදිය කියන්නේ. අවදියට ගිහිල්ලා ඒ සද්දේ කියන්නේ ගණන් ගන්න නැති ස්වභාවයකට ඒකපත් වෙනවා කියන්නේ ඊට පස්සේ එතුණා මේ දැන් මනසේ ඒ කියන්නේ එක විදිහේ ඒ කියන්නේ එයා ට්‍රීට්මන්ට් එක දෙන්නේ එකපාරටම සම්පූර්ණම වැඩේ කරන්න අපි උත්තර දෙනවා ඒක කෑවේ නැත්නම් තව එකක් දෙනවා ඒක කෑවේ නැත්නම් තව එකක් දෙනවා එහෙම තමයි වෙන්නේ දැන් ඒකත් දැන් අන්තිමට දුන්නේ එකක් ඒ වගේ එකක් වෙන්න තියෙන හිතනකොට සම්පූර්ණ මේ එතනත් ඒක නැහැ කියලා ගිහින්. දැන් පාර ගන්න එක තමයි පරිසරයන් මාත් මනසේ තියෙන අපිටින් කවදා සබ්දයක් නැති දැනදී අපි කුප්පන්න පුළුවන්. <coughs> කිපෙනවාමයි අරමුණක තියෙන රූපණ ගතිය. ඒක කොහොමද බාරගන්නේ කියන එක මගේ ශිෂ්ටාචාරකම. මගේ හැදියා. මම මේ මගේ ශිෂ්ටාචාර කරන බොහොම ශීක්‍ර වෙනස් වෙන එකක් එතන තියෙන්නේ. පටන් ගන්නකොට පොඩි අවධියක් දාලා බලනවා. එන්න එන්න එන්න අපි මනස වඩ වඩා බරපතල ධර්ම වලට දාලා බලනවා. සමහර වෙලාවට අපි පරදිනවා. සමහරට අරමුණු පරදිනවා. ඉතින් මේ කටයුත්ත ආර්ය පරිශ්‍රණයක් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක කරලම බලන්න ඕනේ. ඒ වෙලාවට කල්ැතු ආවුදලා ඇති කරගෙන ඉන්න බෑ. වෙලාවට ඩක්කල වෙලාවට ආවුදේ යතේ තිය කොපුවට ගත්තේ දාපු නැති කපපු කඩු කැපෙන කඩු අතට එන්න ඕනේ. එන්න වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අපි දන්න දැනුම එතෙන්ට එන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නිසා එහෙම නැති දැනුමක් කියලා කියන්නේ දැනුමට කඹරනවා. මොකද හරියට මේ වෙලාවට අදාළ කාරණාවේ අවුත් බුදුහාමුදුරුවෝ පහළ වෙනවා. ධර්මයේ පහළ වුණා වගේ ඒක අහම්බයක්. ඉතින් ලක්ෂ වාරයක් උත්සාහ කරනකොට හරියන මේ සමායෝජන එනවා. ඒලා අපිට ලොකු සතුටක් ඇති වෙනවා. අනික් වෙලාවට නෑ නිසා අපි ලොකු සාන්තිනකොට කිව්වා. යුද්ධෙදි කඩු ගන්න බෑ. කඩුව ගාලා අතේ තියෙන්න ඕනේ. දුන්නා කියන්නේ කෙනෙක් දැම්මා. මට දැන් අවුරුදු විද්‍යාව ගැන මම අහලම නැති කාලේ මම මේ ගැන පොඩ්ඩක් විචාර වෙන කාටද. ඊට පස්සේ මේ සංසයමත් කියලා කියන දැන් සංසය යෝගාවගේ සමාධිය පාප මේ මම දන්නේ නැහැ ඒක සංසය කියලා මේ කුස්ම හෙල කරගෙන මේ ඉඳලා තියෙනවා. එතකොට එකපාරම කලවරේ තමයි ඒක කරන්නේ සම්පූර්ණ කාමරය ආලෝකමත් වෙලා මේ එතකොට සියුම් ඒ ආලෝක තීව්‍රට ඒ ඒ වෙනකම් බලන් හිටියාම පස්සේ කාලයක් තිබුණා දැන් දැන් දැනට උනත් මේ අභ්‍යවකාශයේ මේ මොනිම රූපයක් මාය අතර ඒ සිත් තමයි දෙන්නේ ඒ ඒ ඒ කිව්නාට ඒක වයින්නා කාගේ ක්‍රීමක් තිබෙන්නේ මොකද්ද කියන එක දැනගෙන හිටියේ ඒක වැඩක් ගන්න දන්නේ නැහැ ඒක වැඩ කාලේ කරදරයක් ඒක එතකොට මේ පස්සේ මේ මේ මොකද්ද මේ වෙන මොකක් කරේද විකාරයක් වෙන්න කියලා පස්සේ ස්වයං මහන්සිය දැන් ඒ සමහතෙන් කියනවා නෙමෙයි කෙලස් නැති ස්ටෑන්ඩඩ් කියලා මේක බලාගෙන ඉන්නේ මේ දේශනාව රැහුවම් පස්සේ එකපාරම ධර්මනේදී එකපාර මේක මතුණා මේ ඊට පස්සේ ඒකට දාපු ගමන් සක්මන නිකන් නිරායසින් සක්මන සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ හැබැයි පස්සේ පස්සේ හිතන මේක මේක දන්නේ අරක කියන්නේ මේක වෙන්න තියරක කියලා ඒ ඒක ආවයි ඊපස්සේ ඒක සිද්ධිලක් කියලා මේ කියන්නේ ඊළඟ පරියන්කේ වෙනකම්ම ඒක තිබ්බා දැන් අරක බලාගෙන ඒක බලාගෙන ඒක බලාගෙන ඉන්නවා දැන් කොහොමද කියන්නේ පැය ගානක් ඒ ඒ ටික තමයි බලාගෙන ඉන්නේ. ඊළඟ පරයන්ති වාඩි වෙලා ධර්මකොට මතක් වුණා මේ භාවනාව මෙතනත් මම බලන්නේ ඉන්නවානේ. ඒක ඒක ඉවෙන් සිද්ධෙන්න ඕනේ කියලා දේශනාවක කියපේ ආයම ආයමතු. ඊට පස්සේ ඊට පස්සේ මේ ලස්සනට මේක වුණා. සත්‍ය වෙනවා ඊට පස්සේ හරකට වෙනවා ඊට පස්සේ කියන්නේ කියන්නේ එක තැනක නෙමෙයි. ඒක ලස්සනට සිද්ධ වෙනවා මේ ඒක හරියට සම්මාසුද. පොළවේ ඉඳලා මධ්‍යගත වෙච්ච එක ඔළුවේ කුඩි ඒ දතිය ඒ මධ්‍යගත වෙච්ච එක ඔළුවේ කුඩිලා උපාරව පහළට ගත්තා. ඒකට ලොකු බා සම්පූර්ණ බර නැති වෙලා ගියා වගේ දැන්. ඊට පස්සේ ඒ වෙලාවෙ ඒ කුඩි දවල්දී ඊට පස්සේ භාවනාව කියලා වෙනම කරන්න දෙයක් නැහැ නේද? දෙන්නේ විද්‍යාන් දෙයක් විදිහට ඒකත්මයි කායි හරි අසනේ. ඔය තවදවත් ප්‍රත්‍යක්ෂණය වෙන්න ඕනේ, සාහිතික වෙන්න ඕනේ, උරගා බැලෙන්න ඕනේ. ඒකත් කරන්න ඕනේ එක වෙනවා. මේ දැනුමෙන් මේ ලෝකෙ දිහා බලනකොට අපි ගත්ත හරි දේ නිතරම නැවත නැවත ඒකට කියන්නේ පන්නරේ හිටිනවා. ගැල්වනයිස් වෙනවා. රේන්ෆෝස් වෙන්න පටන් ගන්නවා බුද්ධ ශාසනයේ තියෙන කාලේ. බුද්ධ ශාසනය නැති කාලේ කරන්න දෙයක් නෑ. ඉතින් අපිට මොකෙන්වත් මේක ඇත්තද නැත්තද කියලා පරීක්ෂා කරන්න බෑ. ඒ නිසා අනික් කාටත් වැඩේ යනවා. නමුත් ඒක සහතික වෙන්නේ යෝජනා වුණාට ස්ථිර වෙන්නේ නෑ. දැන් බුද්ධ ශාසනයක් තියෙනකොට සමහර විටක සුතමේ ස්ථිර වීමක් වෙනවා. චින්තාමේ ස්ථිර වීමක් වෙනවා. ප්‍රත්‍යක්ෂ ස්ථිර වීමක් වෙනවා. ඒක කොතෙන්ද වෙයිද කාට වෙයිද කියලා කියන්න බෑ. ඒක ඒ තරම්ම ඉලෙක්ට්‍රික්. අපිට තියෙන එකට සුදුසු පහසුකම් ටික දීලා ආසන්න කාරණා ටික දීලා අපි අනුග්‍රහ කරලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. කොයි වෙලාවකට ඒකට නිකන් සබම්බු බුලක් පුපුරලා ගියා වගේ දේ තුනක් පෑවුවා වගේ වැස්සක් වැස්සා වගේ අවුවක් පෑයියා වගේ මේ දේවල් වෙන එක තමයි ඒකේ තියෙන අරුමේ ඒක ඒකවත් අපිට අපේ කියා ගන්න බෑ ඒක ගහලා එක එක දේවල් මෙලොවට ගන්න මාත්‍රේ ටෝච් එකට තමන්ම අවදි වෙන්නේ මේ ටෝච් එක ටෝච් එක දැනෙන එක කවදාවත් අපිට හිතා ගන්න බෑ ඒක හරියම තමයි පිටේ ඉඳලා ඇතුළට යන්න ඕනේ ඇතුළේ ඉඳලා පිටට යන්න ඕනේ අජ්ජත්තං වා කායේ කායන පස්සේ වීති බහිද්ධා වා කායේ කායන පස්සේ වීති අජ්ජත් බහිද්ධා වා කායේ කායන පස්සේ වීති කියලා ලැබෙන දැනුම හැම වෙලාවෙම පිටින් ඉඳලා ඇතුළ බලන්න ඕනේ ඇතුළ පිට බලන්න ඕනේ මේ දෙක දෙක අතරමැද වැඩ කරන හැටි බලනකොට තමයි ඔය අෂ්ටෝක ධර්මේ කම්පා නොවෙන මමෙක් නැති දැනුම් සම්භාරයකට යන්නේ ඉතින් ඕකට බුද්ධ ආගම කියලා කියන්නම ඒකට බුද්ධ ආගම කියන්නම ධර්මය කියලා න කියන්නේ කොලින්වල අපිට ඒක නැති වෙලා තියෙන සංමාංශ රුචිකත්වය කියන එක කවදාවත් මත රුචිකත්වය කියන එක තමයි. ඒ වුණාට ඒ රුචිකත්වය කොච්චර තදටපත් වුණත් නැති කරන්න පුළුවන්. බය වෙන්න ඕනේ නැහැ. සුත්තතික ඕනට වැඩි අපි හොලිවුඩ් ගිල්ල නටලා නැත්තම් කැසිනෝ ගහන මිනිහකුණත් ධර්මයේ දුන්නාට පස්සේ ඕන වෙලාවක ඇදෙන්න පුළුවන්. ඒ නිසා ඒ පව්වල එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඔය දඟුලි වලටත් එච්චර බය වෙන්න ඕනේ නැහැ. ඉතින් අර පිටිපස්සෙන් යන්න ඕනේ. ඉස්සරහින් ගියොත් ඌ ගහනවා. ඒකයි ප්‍රශ්නේ. බුදුජානක පිටිපස්සෙන් ගිහිල්ලා ඇල්ලුවේ. ඉස්සරහ ගියා නෝ ගැව්වන බුදුහාමුදුරුවෝත් පව් සිද්ධ වෙනවා. ඇයි අරයා කාට පව් සිද්ධ කරනවා? අපි යන්න නරකයි කවුරක්වත් පව් කරන තැනට. අපි පිටිපස්සෙන් ගිහලා මේට මිනිහට පව් කරගන්න බැරි වෙන්න පුඩියක් දාන්න ඕනේ. ඇටෙන්නම ගහන්න ඕනේ. අන්තිම මේ දේවාදියාගම නේද? අපි සාකච්ඡා කරච්චි කයිමන් කරනවා. දැන් කියන්නේ කියන්නේ මේ ආගම් වල ඉන්න මිනිස්සුන්ට මේ ඒක 100ට 100ක්ම ඒකේ තියෙන්නේ මොකද්ද කියන එක හොයන්න ගියොත් එතනින් නතර වෙන්නේ නැහැ. කියන්නේ මට උනේ ඒක මේ එතකොට අන්තිමටම ඒ කියන්නේ 100ට 100ම කළොත් අන්තිමට ඉතුරු වෙන සමය තමයි. සූෆි මෙඩිටේෂන් වල තියෙන පනා කියලා ඒ නිර්වාණයට සමාන නමක් වගේ තමයි යාලා ඒක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දේවත්වයේ සමග සම්පූර්ණම ඒක අවබෝධ වෙනවා. එතකොට ඒක දෙවියන් කියන එක පුද්ගල ස්වභාවයකින් බලන් ඉන්නකොට කවදාවත් ඒ දේවත්වයට දෙවියන්ට සාපේක්ෂව මමත්වයක් අනිවාර්යයෙන්ම සිවුම හරි තියෙනවනේ. කවදාවත් ඔක කරන්න බෑ. එතන වෙන්නේ නැහැ. දෙවියන්ට කෙනෙක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. මොකද දෙවියන්ට සාපේක්ෂව මම අනිවාර්යයෙන්ම මම මම හීනමානේ දෙයියෝ අදිමානි. හැම වෙලාවෙම දෙයියෝ උඩ තියාගෙන ඒ නිසා මම දෙවි වෙනවා කියන එක ශාපයක්. කවදාවත් වෙන්නේ නැහැ. කරන්නත් බෑ දෙන්නෙත් නැහැ. නම මෙතන ධාතු ගමන් තමයි මෙහෙට ඒක. ඒකට මම අනාත්ම වෙනකොට දෙයියොත් අනාත්ම වෙනවා. ඒතකොට ධර්මතාවයක් කරනවා. දිව්‍ය කියලා කියන්නේ ධර්මතාවය සත්‍යයක්. සත්‍යයට මට සම්බන්ධ වෙන්න පුළුවන්. පුද්ගලව සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා දේවවාදී ආගම කවදාකවත් දිව්‍ය ප්‍රශ්න කරනකොට ආත්මය ගැන කතා කරනකොට ඉඩ දෙන්නේ නෑ. එයා කියන්නේ කියන දේ කරපන්. හැබැයි කරන හැම වෙලාවෙම දෙයියන්ට යටත් වෙන්න ඕන. දිව්‍යන්ට ඒ කියන්නේ creator and creature කියන මට්ටම ඇති වෙනවා. මෙයා මවන්න මම මව් මැවිච්ච දේ කියන හීනමානිතය දේශපාලනත් ඒක තමයි අපි දෙන්නේ. බැංකුවත් අපිට ඒක තමයි දෙන්නේ. ප්‍රවෘත්ති පත්‍රපත්‍යත් ඒක තමයි අපිට දෙන්නේ. අපි බොහොම සාදරව යටහත් පහත්කම් බාර අරගෙන උණ්ඩ බදු ගෙවාගෙන ජීවත් වෙමු බුදුහාමගේ. කැලියට බලයන් යකෝ මොකකටවත් පයින්දින්න ඕනේ නැහැ. කැලියට නිකයිරවා. ඒකට කැමති නැහැ කාමභෝගියා කැලියට කැමති නැහැ. කාමභෝගියා කැමති කණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා අනාගත ජීවත් වෙන, කියන්නේ හීනමානයටම ඉල්ලන්නේ. හාමුදුරු කාටත් ඇවිල්ලා කකුල් දෙක අරලා පොඩිය නළලෙ අත ගා ගන්නවා සුද්ධයක් සුද්ධි වෙයි කියලා හාමුදුරුවෝ කකුල අත ගාලා නළලෙ අත ගන්නවා. සුද්ධ වෙයි කියලා. විකාර කරනවා. ඉතින් හාමුදුරුවෝ කනවා. කෑවට පස්සේ විලාසයි. ගමම කෑවා. කයින් ගහන්න ඕන නල්ල පැලෙන්න ගහන්න ඕන කියලා තෝගේ වැඩක් බලා ගන්න. මාගේ අත කාලය ඇවිල්ලා අත ගන්න වෙන දණක් දෙන්න අත ගන්න කකුල අත ගන්න. එතනත් ගාවට හරියන්නේ වෙන තැනක් තියෙන පුළුවන් නම් ඒක අතකරපන්. හාමුදුරු හාමුදුරු ඇත්තට හාමුදුරට අඳන්නේ මිනිස්සු. ඇන්දුවට හාමුදුරු කණේක ඒක හාමුදුරන්ගේ වැඩේ. අපිට බුදුරජාණන්සේම කිසිම තැනක් తీරේ නැහැ. කිසිම තැනක මේ ශ්‍රේෂ්ඨත්වයක් ඇති කරගන්න දෙයක් නැහැ. අපිට ප්‍රතිපත්තිය පුරණ තාක්කල් විතරයි. ඒ නිසා ඒ ඒ යුගයේ අද මුදටම ප්‍රසිද්ධයි සෑම ආගමකම කනගාටුවට වෙලා තියෙන ඒ ආගම් වල තියෙන දුර්ලභකම් සේරම බුද්ධ වෙන තියෙන. අනික ඔය ආගම් වල තියෙන බුදු දුලකම් තියෙනවා. හැබැයි මං කියන දුලකම් තිබුණාට ප්‍රශ්න නැහැ ඕන වෙලාවක කඩාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ අභියෝගය අපිට දීලා තියෙනවා බුදුරජාණන්සේ ඒකමයි හැම වෙලාවෙම මේ යෝනිසමනසිකාරයේ සෙල්ලක්කාර හිතවිල්ල එහෙම නැත්නම් රැඩිකල් වාදී හිතවිල්ල තියෙනවා නම් මිනිස්සු නම් හිතුවක්කාරයි කියලා බයින. ගැලවෙම තියෙන එක. හොඳයි අපි පැය භාගයක් විතර කරන් තියෙන නිසා අපි මෙතනින් මේ විස්තර සාකච්ඡා නතර කරනවා. ittavata chati gata sajjana කිරීමෙන් අපේ